ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමු. ප්‍රශ්න කීපයක්ම අපිට අද බාර දීලා තියෙනවා. ගිය වතාවේ ආපුවාම ප්‍රශ්නයක් ඇහුවා කියලා මතක් කළා එක්කෙනෙක් මේ දරුවෙක් පිළිබඳ ප්‍රශ්නයක්. සියදිවි හානි කරගන්න පුංචි දරුවෙක් නිතර බලාපොරොත්තු වෙනවා කියලා ඒ වගේ අවස්ථාවක්. ඉතින් මේකෙදි දකින්න ඕනේ අපි යමක් ලෝකයට කළා නම් ඒ කරපු එක තමයි අපි කරා විපාක වශයෙන් ඉන්නේ. දැන් මැරෙන්න හදන කෙනෙකුට හරි යම් කිසි නැත්නම් කෙනෙක් මැරෙන්න අවශ්‍ය කරන දේට අනුබල දීලා හරි ඒ විදිහට දුන්නා නම් යම් කාලයක එන කෙනෙක් මැරුවා නම් ඒක විපාක වශයෙන් එනකොට අපිට සිද්ධ වෙනවා ඒක විපාකයට මූණ දෙන්න අදහස් වෙනවා. දැන් සියදිවි හානි කරන්න හදා ගන්න කෙනෙකුට සියදිවි හානි කරන්න පොළඹවනවා. එහෙම පොළඹෙවුවට පස්සේ එහෙම නැනම් ඒව හිත රිදෙන දේවල් කරනවා. එහෙම දේවල් කරපු එකේ විපාකයක් අපිට එන අවස්ථාවෙන්ද අපිටත් ඇති වෙනවා. ඒ වගේම අදහස් හිතට පහළ වෙන්නේ. මේ අනුන්ට යමක් කළා නම් ඒ කරපු එක තමයි අපි කරා ඉන්නේ. හොඳ හෝ නරක. මේ සංසාරයේදී එන ගමනේදී ඒ කරපු දේවල් নানা ආකාරයෙන් තියෙන අපි දන්නේ. අපිට අමතක වෙලා තිබුණාට ඒ ගති ලක්ෂණේ පහළ වෙලා අදහස ඉන්න පටන් ගන්නවා බහුකාලයකට. අන්න ඒ වගේ අවස්ථාවක අපි දකින්න ඕනේ අපේ ජී යම් කිසි කෙනෙකුට යමක් කළා නම් ඒ කරපු දේ අපිට ආපහු විපාක වශයෙන් එන නිසා ඒ බඳු අවස්ථාවකදී අපි බේරෙන්න තියෙන්නේ ඒකට ප්‍රතිකර්ම කිරීම ප්‍රතිකර්ම කිරීම කියන්නේ දැන් කෙනෙකුගේ මරණයට උපදෙස් දුන්නා නම් කෙනෙක්ගේ යහපත් පැවැත්මට අවශ්‍ය කරන පින්දාම් කරලා සංසාරයේදී අප අතින් අවඩක් සාධාරණයක් සිද්ධ වුණා නම් යම් කෙනෙකුට. ඒ බඳු අයට පුණ්‍යානුමෝදනා කළා බේරෙන්න ඕනේ. ඉතින් අවංකව අපි ඒක හරියට කවුරු හරි මේ පුද්ගලයාම කරගත්තා තමයි ඒක හරියටම සාර්ථක වෙන්නේ. ඒ කියන්නේ ජීව ජීවත් වීමට ඒ වගේම ශාසනයේ පැවැත්මට අවශ්‍ය කරන්නා වූ කටයුතු කරලා ඒ වගේම ශාසනයේ ජීවත් වීම කියන එක ඔකට වඩා වටිනාම දෙයක්. ඉතින් ඒ බඳු වන්නා උදී ලෝක සත්‍යයට අනුමෝදන් කරනකොට විශේෂයෙන් අනුමෝදන් කරන්න ඕනේ. මගේ යම්කිසි කෙනෙකුට සියදිවි හානි කර ගැනීමට හෝ යම්කිසි කෙනෙකුට කරදරයක් වෙලා තියෙනවා මම අද මේ කරව පින අනුමෝදන් වෙලා. ඔහුට සසර වසනාතාකල් ලැබඳු අදහසක් නොවේවා. ආර්ය මාර්ගයේ පූර්ණිය කරගෙන නිවන් සාක්ෂාත් කරගෙන සංසාර දුකෙන් මිදෙන්න ලැබේවා කියලා. ඒ කාරණේ සිහි කරලා ඉතින් පඳුරක් අරගෙන අදිෂ්ඨාන කරලා ඒ ළමයාටින් හරි අනික් අය හරි ගැට ගහලා ඒ ළමයා ලාව තමයි ගැට ගන්නවන්නේ කියලා ඒ වෙනුවෙන් ගැට ගස්සවන්න. මේ මේ වගේ දවස් වෙනතුරා දවස් මේ වගේ දවස්වල ඒ පූජා කරලා පූජා අවසානයේදී ඒ පණ්ඩ ගානේ ගැට ගස්සවන්න එහෙම කියලා. සසරේදී මාති යම්කිසි සත්ව කෙනෙකුට සියදිවි හානි කර ගැනීමට උදව්වක් උපකාරයක් දීලා හෝ එවන් දෙයක් කරලා තිබුණා නම් ඊට හේතු කාරකයක් කරලා තිබුණා. ඒ බඳු පුද්ගලයා අද කොහේ හිටියත් මම මේ අද කරගත්ත සියලු පින් ඒ අයට අනුමෝදන් වේවා. ඒ අය මින්මතු කවදාවත් ඒ බඳු චිත්ත විසිප්තතාවයටපත් නොවේවා. නිවන් සාක්ෂාත් කරගන්න ඒ අයට හේතු වාසනා වේවා. කියයිනම් ඒ විනුවෙන් හිතලා පඳුරක් ගැට ගන්න. ඔය කීපයක් කරගෙන යන්න. පඳුරක් ගැට ගන්නවා කියනකොට දැනගන්න මොකද පඳුර කියන්නේ. දැන් ඕවත් එක එක තර්කවාද දෘෂ්ටි වලටපත් කරලා දැන් බුදුහාමුදුරුවෝ පඳුරු ගන්නවද බුදුහාමුදුරන් සල්ලි මොකදද? දැන් මේ වගේ ප්‍රශ්න වලට ඇති කරගන්නවා. බුදුහාමුදුරන් සල්ලි දෙන එක නෙමෙයි පඳුර ගැට ගන්නවා කියන්නේ. පඳු කියන්නේ ප්‍රතිසංස්කරණය. පඳු උර කියන්නේ ප්‍රතිසංස්කරණයට උර දෙනවා අත දෙනවා කියන එකයි. යම්කිසි පූජනීය ස්ථානයක් හැදුවට පස්සේ පූජනීය ස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන්න අරහිත දෙන එක තමයි පඳුර පදිනවා කියලා කියන්නේ. කාටවත් සල්ලි දෙනවා බුදුහාඳුන සල්ලි දෙනවා නෙමෙයි. ස්ථාන ප්‍රතිසංස්කරණයට සමාන කරන්න පුළුවන් අතහිත දීම. මේක එක්කෙනෙකුටත් කරන්න පුළුවන්. මොකද පිනත් දහමට කැමති පෙර හිටපු අය. ඒගොල්ලෝ ඔය ලොකු මිනිස්සු හරි කැමති කාටවත් දෙන්න ඉතලා මම මේක කරන්නම් කියලා විදහාරය කරගන්න. පිනේ වටිනාකම දන්න ලොකු ඒ කාලේ හිටපු අය. තනියෙන් ඔය වැඩේ කරගන්නවා අනික අයද සැලක් නැහැ. පූජනීය ස්ථානයේ තියෙන ගමකට එකයි දෙකයි. මේ පූජනීය ස්ථානයේ අභිවෘද්ධි නගා සිටවනවා කියන්නේ අර පින් දහම් කරන්න කැමති අය එකිනෙක ඕකට පැනලා ඉතින් ඒක කරගන්න හදනවා. ඉතින් සක්‍රදේවේන්ද්‍ර කියන්නේ පිනක් නැති කෙනෙක් නෙමෙයි පින් ඵලයේ නැති කෙනෙක් නෙමෙයි. සක්‍රදේවේන්ද්‍ර පින් වලට හොරකෑව. සරියුත් මහරහතන් වහන්සේ නිරෝධාපත්තියට සමවැදෙලා නැගිටිනකොට ඉස්සෙල්ලාම රහතන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තිය සම්බන්ධයෙන් නැගිටලන්න දෙන පළවෙනි දානේ මහා විහාර ආනිසංසය තියෙන හින්දා ඔබ දන්නවා සක්‍රදේවි. සක්‍රදේවි මොකද කරන්නේ විදහාට ඇවිදලා හිටන් මිනිස් වෙසින් ඇවිදලා අර ඉස්සෙල්ලා පළවෙනි දානේ දෙන්න හදනවා උන්වහන්සේ නිරෝධ සමාපත්තිය හැමදෙලා වඩිනකොට. මෙයාගේ වැඩනකොට මොකද කරන්නේ? සක්‍රදේවි ආපුවා දැනගත්ත සක්‍රදේවි මේ ඇවිදින් ඉන්නේ කියලා. සක්‍රේ ඔබට පිංගොලින් ඔච්චර අනුපාඩුවක් තියනවාද ස්වාමී කොච්චර ඉන්නවද පිංගොලින් වැඩක් කරගන්නයි ඒ අය ඉදිරියට පැත්ත කරවෙන්න කියනවා. ඉතින් අර දාන දෙන්න හම්බ වෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා උපක්‍රමයක් කෙරුවා. මාව හඳුනාගත්තොත් මේ දාන දෙන්න හම්බ වෙන්නේ නැහැ. නිසා උන්වහන්සේ කල්තියා ගමනක් වඩිනකොට ගමකට වඩින වෙලාව කල්තියා බලා ඉඳලා අනික් පැර සක්‍ර සම්පත් ඔක්කොම අත්හැරලා හිටන් මේ වයසක මිනිසියෙගේ වෙසක් මවාගෙන අර යන ගමේ පුංචි පැලක් මවාගෙන ඒකේ ඉන්න. උන්වහන්සේ ගමට වඩිනකොටම ඒ ගමේ කුටියට වඩිනකොට ළඟම පැල් කොටයක් තියෙනවා දැක්කම වයසක මිනිසියෙක් ඉන්නවා ගණන් ගත්තේ. ඔහම ඉඳලා මොකද කරන්නේ? නිරෝධ සමාපත්තියට හැම වෙලාවෙම ආපහු වෙන්නට අර මිනිස්සයා වගේ ඉඳලකන් අර දාන ගෙනහලා පූජා කරගත්තා. උන්වහන්සේ ගමේ විනිය කියලා හිතන් දාන ගත්තට පස්සේ මං අද දිනුවා කියලා වේගෙන් බොහොම සන්තෝෂයට සක්‍ර දෙවියන්ගේ විසින් ආකාශයට නැගිනකන් සන්තෝෂ වුණා. දෙතර යාගෙන අද මම ජය ගත්තා අද මම ජය ගත්තා කිව්වා. දැන් මේ වගේ ලොකු මිනිස්සු දන්න පුළුවන් අය පින් කරන්න පුළුවන් අය. පන්සලේ මොනවා හරි වැඩක් තිබුණා තනියෙන් බාර අරගෙන ඒක කරලා පින තනියෙන් ගන්න හදනවා. දැන් මෙහෙම රටාවක් එදා තිබුණා. හැබැයි මේක ගැළපෙන්නේ නැහැ. ගමක දින පූජානීය ස්ථානයක් තියෙන ගමේ ඉන්න හරි එන යන පිරිස වලට කාටවත් පොදුවේ ඒ බින්ද අතහිත දී ගන්න ඕනේ. එදා පඬු වලට උරදීම හේවත් ඒ ප්‍රතිසංස්කරණයට අත දෙන්න ඕන හින්දා. කාගේ සහයෝගය වුණ නිසා පුංචි පඬුරා පුංචි ගානක් තමයි අපිට බඳින්නේ. විශාල මුදලක් අවශ්‍ය නැහැ ප්‍රතිසංස්කරණය කළ හැදුවාට පස්සේ ප්‍රතිසංස්කරණය කියන හදාපු එක අරු පාට ටික සුද්ධ කරලා හදන එක. ඒකට සුළු මුදලයි යෝනි. සුළු ශ්‍රමයයි යෝනි. අන්න ඒ සඳහා අත හිත දීමට පුදලක් වෙන් කරනකොට එක්කෙනෙකුට කරන්න පුළුවන් වැඩි එක්කෙනෙකුට තනි පින තනි කියන හින්දා. මේක පිටිලා කවුරුත් කරගන්න ඕනේ හින්දා. ඔය සුළු කාසියක් පණුර කියන්නේ බොහොම පුංචි සතයක් ඒ කාලේ ගත්තෙත් ඒකයි. ඉතාලම කුඩා කාසියක් අරගෙන එවිනෙ බැන්දෙත් ඒකට. අනික් අයටත් දැන්ම මේ මුදල් ඔක්කොම එකතු කරලා බලනකොට අර ප්‍රතිසංස්කරණයේ මුදල සෑහෙනවා. ඒ නිසා තමයි ලොකු මුදල් වදින්න නැතුව පුංචි පුංචි මුදල් වලින් කවුරු සම්බන්ධ වෙලා හිටන් පඳුරු බැඳීම කාරම්බුණිය ඔය හේතුව උනේ. ඊට පස්සේ ඔය මුදල එකතු කරලා අරගත්තාම ස්ථානීය ප්‍රතිසංස්කරණය කරන වැඩවලට ඒක යොදවුවාම අර සියල්ලෝම පිළිද සහභාගී වුණා වෙනවා. මෙන්න මේ නිසා තමයි පඳුරු වෙන් කරන්න හේතුව. මේ ශාසනය උදෙසා පිනක් කරලා පැතුමක් පැතුවොත් මනසාතේ පසන්නේන වාසතිවා කරෝතිවා තතෝනම් සුඛමං වේදී ඡායාව අනපායිනි කියන මේ ධර්මය අනුව යම්කිසි ප්‍රහන්න මනසකින් කියනකොට කරනකොට ඒක හරියනවා පිනක් කරලා හිටන් යම් පැතුමක් පතනකොට ඒක ඉෂ්ට වෙනවා එයා කාරණේ තේරුම් අරගෙන පරණ බඳින්නේ බුදුහාමුදුරන්ට සල්ලි දෙනවා කියන අදහස අත්හැරලා. හාමුදුරන්ට සල්ලි දෙනවා කියන එක අත්හැරලා. හාමුදුරන්ට බුදුහාමුදුරන්ට සල්ලි වෙන් කරනවා නෙමෙයි. ස්ථානයක් අභිවෘද්ධියට අවශ්‍ය කරන්නා මුදල වෙන් කරන්නේ මේ ස්ථානයේ යහපතට. මෙන්න මේ නිසා විශාල පිනක් වෙනවා. ඔය පණ්ඩු එකෙන් වෙන් කරනකොට තමාගේ හිමිකම අත්හරින්න යන වෙලාව තමයි පණ්ඩු ගැට ගහලා යන වෙලාව. ගැට ගහලා අතහැරනට පස්සේ තමයි දීලා ඉවර. එතකම ස්ථාන අභිවෘද්ධියට යමක් පරිත්‍යාග කරන වෙලාව. ඉතින් ඕකේ රෙදි කෑල්ලේ ගැට ගහලා ඕකේ ගැට ගහලා ගැටේ ගහලා ඉතින් අතාරින්න නම් එයා පරිත්‍යාග කරමින් සිටින වෙලාව. එහෙනම් පින කරමින් සිටින වෙලාව. අන්න ඒ වෙලාවේදී පැතුම පදනවා. මෙන්න මේ කාරණේ අද මට සිද්ධ වෙනවා. මම මේ වගේ පිනක් කරනවා. ඒ චිත්ත ප්‍රසාදයෙන් කරන පැතුමක් තියෙනවා නම් අර කියන පිනක් කරලා පදන පැතුම ඉටු වෙනවා. මෙන්න මේක තමයි පණ්ඩුකෙන් ඉෂ්ට වෙන්න හේතුව. ඉතින් පණ්ඩු ගැට ගහන ගමන් Tamanට හිතා ගන්න පුළුවන් නොයේ කිඩියේ පැතුම්. ඔය පැතුම් වලින් යම් කෙනෙකුට නිවන ලබා ගැනීමට නිවනට උපනිශ්‍රය කරගන්න. හේතුකාරකයක් පැතුවොත් එහෙම ඒක පැතුම් වලින් අග්‍රයිසේට. තමන්ගේ ආත්මලාභයේ පැතුමක් පතන්න කෙනෙකුට පුළුවන්. ඒ පැතුමත් හරියනවා. හැබැයි නමුත් ඒ වගේ ලාභාල පැතුම්. මම නිවන් අවබෝධ කරන්න හේතුකාරක පහළ ඒවා මට කියන පැතුම පැතුවොත් එහෙම අග්‍රශේෂ්ඨ පැතුමක් වෙනවා. අන්නේකට හෝ දුගතියෙන් මිදින කරදරයක් නැතුව නිවන් මඟ පෑදේවා කියලා පැතුවොත් නිවන මුල් කරගෙන කරන පැතුම අග්‍රසේට්ට. ඒ නිසා පැතුම පතනකොට මේ පැතුමේ අවසානයේ නිවන සම්බන්ධ වෙලා නිවනට උපනිශ්‍රේ වෙන ආධාරයක් වෙන જાතිය දැනගෙන ඊට අනුකූල වන්නාව පැතුම පැතුවොත් ඒ කාරණා සියල්ලම ඉෂ්ට වෙනවා. දැන් අනුන්ට සියදි විහානි කර ගැනීමට මඟ පාදලා දීලා සංසාරේ අපි දන්නේ නැති කාලේ. එහෙම දෙයක් කළා නම් හෝ සියදිවි හානි කරන ඔක මැරෙනකම් මම ඔක හිත හිතනවා කියලා හරි හිත හිතේ ගුවන් නම් තරහට හරි. ඒ හේතුවෙන් ඔහු ඒ හිත සිදුම් කාලා කාලා ඉවසා ගන්න බැරුව මලහනා. අපිට ඕක අපි පස්සෙන් එනවා. අපිට සිද්ධ වෙනවා මොනවා හරි පුංචි වචනයකට හරි හිත රිදවාගෙන මට වැඩක් නෑ මම මැරෙනවා සියලු විහානි කරගන්නවා කියලා අදහස එන්නේ. ඒ වැඩේ කරගන්න ඉන්න අවස්ථාව ඔහොම එකක්. ඉතින් ඒකට කාල සීමාවක් තියෙනවා. සමහරලාට පොඩි කාලේ ඉන්න කෙනෙකුටත් ඔය පැතුම් දෙන්න පුළුවන්. අදහස් කරන්න හිටන් කෙනෙකුට ඉංගි කරන්න පුළුවන්. පොඩි එකාගෙන් පරිගන්න හිතාගෙනත් ඕක කරන්න පුළුවන්. ලොකු එකා මරන්න. මොනවා හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. කොහොම උපක්‍රමශීලීවත් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් මිනිසු කරනවා. Tamanට මොනවා හරි වරදක් කළොත් ඒ වරදෙන් පලි ගන්න උපක්‍රමශීලී ක්‍රමයක් යොදලා හරි. එහෙම දේවල් කරනවා. එක්තරා මිනිසෙක් පුංචි පවක් කළා ඒ විදිහට. පාරේ යනකොට ගෙදර හිටව බල්ලෙක් මිනිහාර පුරාගෙන පැනලා. මිනිහා වැල්ලා හිටන් හිටපිය තරමද වැඩ කරන්නම් කියලා යන්න ගියා. බල්ලාට. දැන් මේ ගෙදර මිනිහා බොණ්ඩ යන මිනිස්සේ. මේ මිනිහාත් යනවා බොන්න. දැන් බල්ලාට දඬුවමක් දෙන්න හිතාගත්තා මිනිහාගේ මාර්ගේ. බල්ලා දිහා බල්ලා ගිහිල්ලා නම් බල්ලාගේ වෙනසක් දැක්කා. නකුට කරකිලා හිටන් නකුටේම ගෑවිලා තියෙනවා මැද හිලක් හැදිලා. මද්ද වගේ තියෙනවා මේ ඇතුළේ තොණ්ඩු වගේ නකුට හිලක්. මිනිහා මේ බල්ලෝ ගැන කතාවක් අද ගන්න ගමන් කිව්වා මං අහලා තියෙනවා මේ බල්ලන්ගේ නකුට නැමිලා හිටන් නගුලේ ගෑවිලා තියෙන හිලක් තිබුණා. ඕකෙන් ඇටමැස්සෙක් ගියොත් ඒ ගෙදර මිනිහා මැරෙනවා. ඒක අර මිනිහට කියෝ. වෙන මොකද කියෙන්නේ? මිනිහට කල්පනා වුණා මගේ ගෙදර බල්ලගේ නපුර නැවිලා ඉලක්ක හැදිලා තියෙන ඇතුලින්. දැන් මේක තිබුණත් එහෙම මේකෙන් ඇටමැස්සෙරින් ගොත් මන්නේ මැරෙන්නේ. අල්ලගත්තා වල්ලා කැපුවා නැට්ට. දැන් ඉතින් රින්ගට වෙන්නේ. මේ තොණ්ඩුව තිබුණනේ මේ ඇසේ රින්ගන්නේ ඇටමැස්සේ. බල්ලා අල්ලගත්තා අල්ලගෙන ඉන්න අර කැල කපලා දැම්මා. අරගෙන ඇද්දතොට ඇද්දතොට කරපේ යනකම අහනවා බල්ලගේ තොට ඇද්ද අන්න විරුවල්ද දැන් මේ අන්න මිනිසුන්ගේ උපක්‍රම වැඩ දැන් මෙන්න මේ වගේ දේවල් පොඩි උපමාවක් ඔය කිව්වේ ඕවගේ දේවල් මේ මිනිසු කරනවා මිනිහෙක් මොනවා හරි ප්‍රශ්නයකට තමන්ගේ හිතරි දෙවුවා නම් බැන්නා නම් දොස් කිව්වා නම් මොනවා හරි කළා නම් එයාගෙන් පරිගන්න නොයේක විදිහේ කේලම් කියලා හරන්තේට්ටම් කරලා ඔකට සියදි විහානි කරගන්න වේදනාවක් එන්නේ හිත විදෝලා. අරයා සතුටු වෙනවා. මට කරපු එකට ඔන්න ගැහුවේ නැතුවට මං කළා වැඩක්. ඔන්න ඔහොම දේවල්. මේ සසරේ මේ වගේ දේවල් අපි හරියට උපක්‍රමශීලීව අනුන්ට හිඟි කරලා තියෙනවා. අනුන්ට සියදිවි හානි කරගන්න හේතු ඇති කරන විවේදනා දෙවලා තියෙනවා. හැබැයි ඒ වෙලාවේ කරන කල්රපාව මීරිය වීසිය කියලා හිනහවි කරනවා තමයි. අරක විඳිනාද කියලා සන්තෝෂත් වෙනවා. විඳින කල්රපාව දැඩි වෙයි ගිනිසේ කියලා. පාපේ විඳින්න දාපුවාම Tamanට විඳින්න දාපුවාම අනේ මම මොන අපරාධයක් කළාට ඇයි මට මෙහෙම වෙන්නේ ඇයි අපේ අයට මෙහෙම වෙන්නේ ඒ ප්‍රශ්නේ එනවා නමුත් හේතුව දන්නේ නැහැ හේතුව අමතකයි ඵලයේ දුකසේ විඳිනවා ඉතින් මේ වගේ දේවල් අපිටත් අපේ පෞල් වල අය අතරේ එක්කෙනෙකුට ඇති වෙන කරදරේට අනික අය දුක් විඳිනවා ඔහුත් වේදනාව විඳිනවා මේ බඳු දේවල් අපේ පෞල් වල සිද්ධ වෙනවා හැබැයි ඔකට හොඳ වැඩේ කළේ කියලා hina වෙච්ච කට්ටිය තමයි පෞලේ හවුල් වෙලා දුක් විඳින කට්ටිය අකරුපේ කා තමයි ඒ පවුලේ ඒ දුකට හේතුලා උපදී. ඉතින් පාප හේතුවෙන් දුක් විඳින එක එක ඉපදිලා ඒ වැඩේ කරගන්නකොට සහෝදර සහෝදරිය අම්මා තාත්තා ඔය ආදි වශයෙන් දූ දරුවෝ එක දෙමව්පිය අනේ අපේ අම්මාට වෙච්ච දේ තාත්තට වෙච්ච දේ ඇයි මෙහෙම කරදරයක් වෙන්නේ අපේ පුතාට මොකද මෙහෙම වෙන්නේ? ඒවලොත් දුක් වෙනවා. එදා සතුට වෙච්ච එක අද දුකට හැරි. හේතුට අනුවයි ඵලෙ. ඉතින් ඔයගේ කවුරුත් එතකොට ඒකෙ මිදෙන්න නම් ඒ જાති ඒවා කරගන්න ඕනේ. අනුකූල දෙයක් කරලා එකෙන් මිදෙන්න ඕනේ. මේ බුද්ධ ශාසනයට කරන්නා වූ ගෞරව සත්කාර අපපස්ථාන හැරෙන්න. ඊට වැඩි පිනක් කරගන්න ලෝකේ තව පින් ක්‍රමයක් නැහැ. අප්‍රමාණ පිනක් කරගන්න හේතු වාසනා ලැබෙන නම් බුද්ධ ශාසනයක් හරියට ලෝකේ පහළ වෙලා විද්‍යාමාන වෙන කාලෙක. ලොකු හේතු වාසනාවකට තමයි මේ බුද්ධ ශාසනය හරියට මෙහෙවන. මාර්ගයක් තැනක් අහුවෙන්නේ. එබඳු ආර්යව අහුවෙන්නේ. ඒ අය අතරේදී අර අනුත්තර පින්කෙත් වැනි ಗುಣ දැකලා. ඒ පින කරගත්තාම අප්‍රමාණ පින් ලැබෙනවා. ඒවේ අඩුපාඩු නැති වෙන විදිහට විග්‍රහ කරලා දෙනකොට tamun දැනුවත් වෙනවා. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන කාරණා පහකින් taman කරන කියන වැඩ ගැන පින් දහම් ගැන දැනුවත් වෙනවා. ඒ වදනින් ඒ විස්තරය අහගන්නකොට. ඒතර අපි දන්නේ නැතුව හිටියනම් දැන් දැනුවත් වෙලා දැනුවත් වුණාම දැන් අපිටත් මේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන කාරණා පහ පිළිබඳව පින කරනකොට අනේ පින බලවත්. ඒ බලවත් පින කරලා අපි වන්දි ගෙවා ගන්න ඕනේ. වන්දි ගෙවා ගන්නකොට එයා ඉන්න තැන අපි දැනගන්න අවශ්‍ය නැහැ. මගෙන් යම් සත්ව කෙනෙකුට සත්ව පිරිසකට මෙබඳු අවලක් අසාධාරණයක් සිද්ධ වෙලා තිබුණා නම් නැති වෙන්නේ නැහැ. සංසාරේ ගමන් කරන අපෙන් ඕතරම්ව කෙල්ලලා තියෙනවා. මතු කවදාවත් මං අතින් එබන්දක් මින්මතු නොවේවා කියලා. ඒක අසාධාරණේ දැක දැනගෙන. එවන් නොකරන්න අදිෂ්ඨාන කරන චිත්ත පාරිශුද්ධිය ඇති කරගෙන. මෙතෙක්කල් මගෙන් සිද්ධ වුණා වලට අසාධාරණ ගෝචර වූ ලෝක සත්‍ය කොතන හිටියත් මොන භවයක මොන උපතක හිටියත්. ඔහු කරා මේ මං කරන පින. ඔහු කරා පිහිදලා. ඔහුට සුඛිත මුදිත භාවයට පත් කරත්වා. ඔහුට කවදාවත් තිබඳු අවඩක් නොවිලා යහපතින් අභිවෘද්ධියෙන් නිවන් මඟ පාදා ගන්නවා මඟ පෑදේවා මේ පින ඔහුට හේතු වෙලා කියලා. මෙහෙම යොමු කළා හිටන් පුණ්‍යානුමෝදනාව කරනකොට පින්පෙත් දෙවීම කියනවා ඔබට. ඔන්නේ පින්දීම බලවත්. අනුමෝදනා වෙනවා කියන්නේ දෙවෙනි එකට. දසපින් ක්‍රියා තුන එකක් තමයි පින් අනුමෝදනාව. පින්දීම එකක්. පින්දීමේ කාර්යය අපිට කරන්න පුළුවන් ඔය ක්‍රමයෙන්. කළේ අප්‍රමාණ පිනක් නිසා. ප්‍රමාණවත් පාප කර්මයන්ට අප්‍රමාණ පිනේ ආශිර්වාදය යටපත් කරගෙන නැගී සිටින්න බෑ. ඒ වගේම අප්‍රමාණ පිනක ආශිර්වාදය වන්දි වශයෙන් දෙනකොට අපි කළපු හිංගියක් හිංසාවක් ඇත්නම් ඒක ප්‍රමාණ කොච්චරද? ඒකට 100 කොට ඊට වඩා ඊට අපිට යහපත දුන්නා හරියි. ඊට වඩා 100 ගුණයක්ේ 1000 ගුණයක්ේ ලක්ෂ ගුණයක්ේ කෝටි ගුණයක් කියලා නිම කරන්නත් බෑ ඒක අප්‍රමාණ. එහෙනම් අර පාපයට වන්දි ගෙවිලා පාපයෙන් අපි එතනින්ම නිදහස් වෙනවා. දැන් පාප විපාකයක් අපි කරා දුක් කරදර දෙලා ආවනම් පාප විපාකයේ කිවිලා ඉවරයි අර වන්දියේ ගෙවෙනකොට. නැවත වාරයක් අර මානසිකත්වයේ උදා වෙන්න අපිට හේතු නැතු යනවා. අන්න අරකින් නිකම්ම මිදෙනවා. ඉතින් ඔකයි ක්‍රමී. මොනෝ පාපයක් හරි කරනවා නම් එන හැටියෙන් දැනගන්න මෙහෙම එකක් කරපු එක තමයි කරපු හැටියට තමයි Taman සංකල්ප කරලා තියෙන්නේ. Tamanට එන හැටියට. අනු Tamanට දුකක් යන්තරමක් වෙනවා නම් අනුන්ට දුක් දීලා තියෙනෙත් එහෙමයි. ඒ වගේ තමයි Tamanටත් තියෙන්නේ. ඒ කියන්නේ 100 දහස් ගුණේ වර්ධනයලා ඉන්නේ. අර විදිහට ගෙවා ගන්න පුළුවන් ওই ක්‍රමයේ. ඉතින් ওই ක්‍රමෙන් කරන්න ඕනේ. දැන් සියදින් සියදී විහානි කර ගන්න තරම් වේදනාවක් ඇති කරනවා නම් යම් කෙනෙකුට. සාසන චිත්ත සාන්තිය තමන් උදා කරගෙන. ඒ කරගත්ත පුණ්‍ය බල වහින්නේ. මගෙන් අවල අසාධාරණ වෙච්ච අයට. හිත වේදනා මතු කරපු අයට. ඒවැ මිදීමට හේතු වේවා. ඊයට චිත්ත ප්‍රසාදය හටගනීවා. සාසන ආශිර්වාදය ලැබේවා. ඒ වගේම කායික මානසික වශයෙන් සුඛිත මුදිත භාවයටපත් වෙලා ආයු වර්ණ සැප බලන වුණ වැඩිලා එයාට නිවන් අවබෝධ කරන්න හේතු වේවා කියලා ওই ආකාරයෙන් අදිෂ්ඨාන කරලා ඒ පින කරන්න ඕනේ. අ පණුඩක් යට ගහනවා කියන අරක විශේෂ වෙනවා. අර පිනත් කරලා චිත්ත ප්‍රසාදයෙන් ඉඳලා සාසන අභිවෘද්ධියට පණුඩ ගැට ගහන වෙලාවේ ඔය අදහසක් සිහි කළා ඔය විදිහට පණුඩ ගැට ගහපුවාම අන්න අර ශක්තිය විහිදිලා ගිහිල්ලා අර ණය පියවිලා යනවා. ඒක පියව ගත්තාම අපේ ප්‍රශ්නේ නිදහස්. අපල දැරු ගන්න වෙන මොනවා කරත් හරියන්නේ නැහැ. හරියනම ක්‍රමයේ පළවෙනිම ක්‍රමය ඕකයි. ඕකෙන් අපේ ලෙදුරුන දුරුණා. අපේ ලෙදුරු වෙන්නේ හරියටම වැඩි ක්‍රියාත්මක වෙලා. නයි ගෙවිලා. එහෙනම් මුළු ජීවිත කාලෙ නෙමෙයි අනන්ත සංසාරේ වතේ අපලෙන් ඉඳ කැලක් ඉතුරු වෙලා නැහැ Taman. ආයි කිල්ලට අහුණා කියන්නේ නැහැ, යන්ත්‍රේ නාක් වුණා කියන්නේත් නැහැ. తాවකාලික පූජා දීලා පැන්නුවා කියන්නේත් නැහැ. අන්න Taman එකෙන් සුද්ධ කරගන්න ආකාරය. ඔය ක්‍රමයට අපි කරව පව් ගෙවා ගන්න අපි දැනගන්න ඕනේ. මොන දෙයක් හරි අනුන්ට කරපුවාම ඒ විදිහට අපි කරා එනවා. අත්දැව වෙනස් වෙනවා. දුකිත තත්ත්වයටපත් වුණාට පස්සේ කරගන්න අමාරුයි. දැන් යක්ෂ වුණා කියලා කියන්නේ එයා තව ඒ තත්ත්වයටපත් වෙලා නැහැ පිළිසරණ තියෙන අවස්ථාවක ඉන්නේ. හිතා ගන්න පුළුවන්. තිරසනෙකුනෝ හිතන්න බෑ. එයාට තේරුම් ගන්න බෑ. පින්දහම් කරන්න හිතලා හිතලා පින්දහම් කරන්න බෑ. ඒ වගේම പ്രേත කියන අත්දැවක් තියෙනවා. ඔය අන්තරාභාවික ගන්ධබ්බ කියන අත්දැව නෙමෙයි. අර ඉදි කටුවක් වගේ මේ උගුරක් තියෙන විශාල බඩගිඩියක් තියෙන මනෝමය කයක් හැදිලා പ്രേත කියන අධ්‍යාපක പ്രേත අපායක උපදින අය. ඒගොල්ලන්ටත් මන්ද බුද්ධිකයි. නමුත් අන්තරාභාවික යක්ෂ කියන කොටාසිය මන්ද බුද්ධික නැහැ. ඒගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් තේරුම් අරගෙන යහපත්යේ විනත් දහම කරේන. අනේ මම මේ යක්ෂ වෙලා ඉන්නේ මම මෙතෙන්ටපත් වෙලා ඉන්නේ මමත් කාට හරි යස වැඩ කරපු හින්දා. අනුගේ හිරි රිදවපු හින්දා. අට හිඟි හිංසා කරපු හින්දා. අනුන් රෞද්‍ර කරපු හින්දා. ඒකේ විපාකේන මට අද රෞද්‍ර විදිහට ඉන්න වෙලා තියෙනවා. මටත් ඒකෙන් මිදෙන්න බෑ කර්ම ශක්තිය. මම ඒක වහලේ කියලා. ඉතින් මම යකේ කියලා. මට වේදනාව එනවා. මට තරහ එනවා. පොඩ්ඩක් නම් තරහ එනවා. කා ගන්න හිතෙනවා, මරා ගන්න හිතෙනවා. හිඟිහිංසා කරන්න හිතන හොඳ එකක් කරන්න හිතෙන්නේ. අන්න අදහස් වෙනවා. හැබැයි යාර තව තීරුම් ගන්න පුළුවන් තැනක් තියෙනවා. දැන් ආලෝකයක් සේලා හිටියා සෝවාන් ඉඳලා හේතු වාසනා තිබුණා. එහෙනම් ඒ අද්භව අර විනාශෙට ගිහින්නේ. කල්යාණ මිත්‍රයන් ආශ්‍රයෙන් දහමහලා තේරුම් අරගත්තට පස්සේ අනේ මම අද පිනක් දහම කරගත්තා චිත්ත ප්‍රහාදයක් ඇති කරගත්තා. මගෙන් සංසාරයේ කාට හරි අවලක් අසාධාරණයක් යසගති ඇති කරලා තිබුණා. ඒකට ගෝචරෙච්චර මං කරලා තියෙන අවල. ඒ මම කරපු අවල කරපු අයට. මං කරගත පින හේතු වාසනා වෙලා යහපතක් වේවා. එවන් දුහිතාවක් මින්මතු කවදාවත් ඒ අයට නොවේවා. කායික මානසික සුඛිත මුදිතාවින් යුක්තව සැනසille දහම් මහලා සාන්තියටපත් වෙන්න හේතු වාසනා ලැබලා නිවන් ආපදින සියලු සංසාර දුකෙන් මිදෙත්වා කියලා අදිෂ්ඨාන කරලා. අන්න එයාටත් පුළුවන් තමන් කරගත්ත වෙන යක්ෂයාට පුළුවන් අනුමෝදන් කරන්න තමන්ගෙන් ආයෙත් වෙච්ච අය. එදාට යක්ෂාද්භව නිකම්ම නිදහස් මලා කියන එකක් නෙමෙයි වෙන්නේ එතන. මරණ බයක් ඇති වෙන දෙයක් නැහැ. හිටි ගමන් සුඛෝභෝගී වෙලා දේවත්වයට ගිහිලා ඉවරයි. ඉස්සෙල්ලා මට තරහව දැන් තරහ ඉන්නේ. ඉස්සෙල්ලා වගේ ඇඟ කැතයි. දැන් ලස්සනයි. මොකද මට උනේ? යකෝ මං ඉස්සෙල්ලා යකෙත් දැන් දෙවියෙක්. පරිවර්තනය වුණා. අන්න එහෙම දැකීමක් එනවා. ඊතරයා හිටපුවත් බය අහකලා දේවත්වයටපත් වෙලා ඉවරයි. අමනුෂ්‍යයා පින්ගන්නේ නුවණාකාර අමනුෂ්‍යයා ওই විදිහට තමන් කරගත පින තමන්ගෙන් අවද වෙච්ච අය සසරේ ඉන්නවා නම් දැකලා. ඒ අයට වේවා කියලා හිතෙන් හිතා ගන්නවා. අනුමෝදන් වෙනකොටම තමන් නිදහස් වෙනවා. කොහොම නිදහස් වෙන්න ඕන? අපි මිනිස්සුව හිටියත් ඒත් කරන්නේ ওই ටික. අපිට යම දුකක් එනවා අපි එවෙලෙම හිතන්න ඕනේ. මම මේ බඳු මට එන දුක හා සමානව දුක වාගේ මම අනුන්ට දුක් දීලා තියෙනවා. ඒකේ විපාකය මට එන්නේ. මගේ අසාධාරණ දුස්චරිත වැඩ නිසා නොකටයුතුකම් නිසා මගෙන් අනිකෙකුට අවඩක් අසාධාරණයක් වුණා නම් අද මම මේ දුක් වේද විඳිනවා වාගෙන මම ඊට දුන්නේ වන් ඒ අය දුක් විඳලා තියෙන්නේ. එහෙනම් ඒ අයට මම කරලා තියෙන අවඩක් අසාධාරණයි. ඒ අයද ලෝකේ කොහේ හිටියත් මේ පින උන් කරා ගමන් කරමින් පිළිහිලා. ඒ අයට යහපතක් වේවා. එවන් දුසිතාවයක් නොවේවා. එවන් දුක් කරදරයක් ඒ අයට නොවේවා. එවන් ලෙඩ රෝගයක් නොවේවා. ඒ අය නිදුක් රෝගී සුවපත් භාවී. යථාදහම අපි සදාතනික සූපත්භාවයෙන් නිවන ලබනවා. මේ විදිහට අදිෂ්ඨාන කරලා ඉතින් අර පඳුරු ගැට ගහනවා නම් පුණ්‍යානුමෝදනා කරනවා නම් බලායින් දැද්දි අර අපල කියන එක ගෙවෙනවා. ඕක තමයි අපල ගෙවන නියම ක්‍රමය. දුක් කරදර ගෙවන නියම ක්‍රමය. යාට මෙලෝ අභිවෘද්ධියක් ලැබෙනවා, පරලෝ අභිවෘද්ධියක් ලැබෙනවා, නිවනක් ලැබෙනවා. ওই ක්‍රමයේ ඇරලා තවත් જાතියක ක්‍රමයක් අපිට නැහැ යථාර්ථයේම දුකෙන් මිදෙන්න. මෙලෝ ජීවත් වෙලා ඉන්නකන් ලෞකික දුක් වලින් මිදෙන ක්‍රමෙත් මේ බුද්ධ ශාසනයේ තියෙනවා. ඒ වගේම මේකෙන් අහ කියලා සදාතනික දුකෙන් මිදෙන ලෝකෝත්තරත්වයටපත් වෙනා ක්‍රමෙත් මේ බුද්ධ ශාසනයේ තියෙනවා. සියල්ලෙන් පූර්ණයි. එතන මේකේ අඩුවක් නැහැ. අපිට යන්ත්‍ර බඳින්න යන්න දෙයක්වත් නැහැ. වෙන සොයිල් ෆයිල් කරන්න යන්න දෙයක්වත් නැහැ. මොනවත් දෙයක් නැහැ. කාටවත් හිංගි කරන්න ඕනෙත් නැහැ. මට ගහනවා මං ඔකර ගහලා හරි මං බීරනවා කියන දෙයක්වත් නැහැ. මොනවා කරදරයක් නැතුව ඊටාම සැහැල්ලුවෙන් නිදාස ආකාරයෙන් බේරෙන්නේ. සියලුම විමුක්තිය සලසා ගන්න. මෙලෝ අපිරුදිය පරලෝ අපිරුදිය සලසා ගන්න. මේ බුද්ධ සාධනේ ක්‍රමේ තියෙනවා. ක්‍රමේ දන්නේ නැති නිසා තමයි හුඟ දෙනේ අතරමං වෙන්නේ. ඉතින් මගේ අපල ඉදිරි කරගන්නයි මේ පින කරන්න කිව්වට හරියන්නේ නැහැ. ඒතකොට තමන්ගේ එතන එන්නේ ආත්ම දෘෂ්ටියක්. එතන ගැනීම. ආත්ම ලාභයක්. මගේ වැඩේ කරගන්නයි මම මේ කරන්න කිව්වොත් එහෙම යථාර්ථ විනක් නැගින්නේ. මගේ වැඩේ කරගන්න නෙමෙයි මං කරපු අපරාධයයි මට ඵල දෙන්නේ. මගේ මං කරපු අපරාධෙට මම වන්දි ගෙවා ගන්න එකයි මගේ පළවෙනි කාරණේ. මං දුක් විඳින එක නෙමෙයි දැන්. මෙහෙම මට දුක් විඳින්න වෙලා තියෙන්නේ මම ලෝකේ අර කරපු අපරාධයක් නිසා. අන්න ඒ ලෝකයා කොච්චර දුක් විඳිනවද මං නිසා. එදා මං කරපු අපරාධ උනේ. කොච්චර අසහනයටපත් වෙලා ඇද්ද. ඒක කොච්චර අපරාධයක්ද මං කරලා තියෙන්නේ නොදැනකම. මින්පතුව නම් එහෙම අනුරිදවන්නේ හිත රිදවන්නේවත් නෑ මම. හැබැයි මගෙන් හිත රිදිච්ච අයට මම වන්දි ගෙවනවාද කියලා. ඒකටයි මම මේ පින කරන්නේ වන්දි ගෙවනකොට අන්න හේතුව හරියාකාර සම්පූර්ණ වෙනවා. ඵලයේ වශයෙන් තමයි නිදහස ලැබෙනවා. අන්න ඒකයි දකින්නේ. එහෙනම් එයාට කවදාවත් මට ගහනවනේ මට බයිනවනේ කියලා තරහක් එන්නේ නැහැ ගහන බයින පුද්ගලයා කරේ. මොකද තමාගේ වරද තමා තුල දකින්නවා. ওই ධර්මයේ නොදන්න කෙනා දකින්නේ ගහන පුද්ගලයා ළඟ ගහන එකනාගේ වරද. මට බයින එකනයි වැරදිකාරය. එයයි හොඳ නැති. අපි ඔහොම එකක් දකින්නේ හැමදාම. මේ සසර ගමනේ අපි දකින්නේ ඔහොම එකක්. ඒ නිසා අපි හැම වෙලෙම තවත් දූෂ්‍ය වෙනවා. අපේ වරද අපි දකින්නේ නැති නිසා වරදර පොලිය එකතු කරනවා අපි ඉඳගෙන අනුන්ට වරදපටව පටවයි. ධර්මයේ හරියට දැක්ක කෙනා මොන જાතිය හිඟි හිංසා කරනවා දැක්කා. මම ලෝකයට කරපු හිඟි හිංසාවකට අනුකූලව මට විපාකයක් ඇවිදිලා. ඒකයි මේ වෙලා තියෙන්නේ. එහෙනම් මේකෙ තියෙන මේ විපාකය මට එන්නේ මම කරපු එකේ විපාකේ. එහෙනම් මේකේ පළවෙනි වැඩිකාරයා මමනේ. තමන්මනේ. වැඩිකාරයා අනුන්ට වටවලා බෑ. අනුන් වැරදි නිසා මට වයින්නා නෙමෙයි. මං මගේ වරදෙට මං බැනපු එකේ විපාකයක් මට ඇවිදින දැන් ඒකට ගැලපෙන්නේ මට බයි. මං ඒ අයට කෑ ගහලා හරියන්නේ මගේ විපාකයෙන් මං බේරෙන්න ඕනේ. නෑ මම කරපු අසාධාරණේ මින්මතු නොකරන බවට පොරොන්දු වෙලා. මං මගෙන් වෙච්ච අසාධාරණ වලට මම යහපත් දේ කළා වන්දි ගෙවා ගන්න ඕනේ. ඒ අයට පින් අනුමෝදන් කරන්න ඕනේ. පින් පිළිහිදවන්න ඕනේ. පින් අනුමෝදන් කරනවා නෙමෙයි අනුමෝදන් වෙන්නේ තම තමන් පින් දීම කරන්න ඕනේ. අන්න පින් දෙනවා පිළිහිදවනවා කියන එක අපිට කරන්න පුළුවන් දෙයක්. ඒක ඒ විදිහට කරගත්තොත් ඒකෙන් අපි බේරෙනවා. දැන් මේ තව ප්‍රශ්නයක් ගන්න මේ තිරිසන් සත්වයේකට පින් අනුමෝදන් කළ හැකිද කියන එක. අනුමෝදනා කියන වචනේ දැන් ඔය තේරුම් ගන්න. අනුව සතුටු වෙන එකයි අනුමෝදනා කියන්නේ. දැන් තිරිසනෙකුට පුළුවන් කමක් නැහැ අපි පින් දුන්නාම ඒකට අනුව සතුටු වෙන්න. මේ කරන්නේ හොඳ පිනක් නේ. මා සතුටු වෙනවා කියලා යහපත් දෙයක් කරන්න කියලා සන්තෝෂ වෙන්න. තිරිසනාට මොලයක් නැහැ තිරිසන් උනාට පස්සේ. එතන අනාතයි. ඒ ටික තේරුම් ගන්න මොලයක් නැති තත්ත්වෙටපත් වෙනවා. දැන් අපිට පුළුවන්. පින් දෙන්න. පින් දෙනවා කියන එක එකක් අනුමෝදන් කරනවා කියන්නේ තව එකක්. අනුමෝදන් කරනවා කියලා වදනෙට කිව්වට අනුමෝදන් වෙනවා. කරන්න පුළුවන්කම තියෙන්නේ පින් දීම කරන්න පුළුවන්. අනුමෝදනාව තම තම වෙන්න ඕන. අනුමෝදනාව උනොත් ලැබෙන අනුමෝදනා පින. පින් දුන්නාම ලැබෙන්නේ දුන්න පිනේ භුක්තිය තිරසනාටත් ලැබෙනවා. හැබැයි තිරසනේ කියලා අපි පින් දුන්නාම ඒ පිළ ලැබෙන ක්‍රම තියෙනවා. සමහරලාට යා පාපයකට ප්‍රවෘත්ති විපාකයක් වශයෙන් තිරිසන් විලත් විඳගෙන ඉන්නවා නම්. ඒ ප්‍රවෘත්ති විපාකේ නිදහස් වුණොත් ඒ තිරිසන් අධ්‍යවේ ඉඳගෙනම එයාට සුඛිත මුදිත වෙන්න අවස්ථාවක් ලැබෙනවා. දැන් අපි තිරිසන් වෙන්න යම් කිසි දුස්චරිතයක් කරපු පුද්ගලයෙක්. එයාගේ පුද්ගලික දුස්චරිතතාවයෙන් තිරිසන් වෙන්න පුළුවන්. හැබැයි එයා තිරිසන් වෙන්න ඉස්සලා මනුස්සව ඉන්න කාලේ අපිට අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් කවුරු හරි සහෝදර සහෝදරියෙක් වෙන්න පුළුවන් අපිට උදව් කර කෙනෙක් වෙන්න පුළුවන් හැබැයි මිනිස්සෙක් කියලා ඉන්න කාලේ එහෙම නෑ දෑ හිතවතුන් වෙලා ඉන්නකොට ඒ වගේම මොනවා හරි උදව් කරලා තියෙනවා එහෙනම් අපිට උදව් කරලා තියෙනවා නම් අපි දෙන උදව්ව ලබන්න හිමිකාරය වෙලා ඉන්න කොහේ හිටියත් ඒ අය. එහෙනම් අපිට පුළුවන් පිනක් කරලා එයාට යොමු කරන්න. ගණ්ඩ හිමිකම තියෙනවා එයා අපිට දීලා තිබිච්ච නිසා. මේ එයාගේ පුද්ගලික දුස්චරිතතාවයකින් තිරසං වුණා නම් ඒකනේ අපිට කරන්න දෙයක් නැහැ තිරි සම්භාවයෙන් බේරන්න. හැබැයි එකක් කරන්න පුළුවන්. අපිට කන්න බොන්න දීලා තිබුණා නම් එයා. ඒ තිරිසංගෙන් මෙතන සුඛෝභෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් පරිසරයක් හැදෙන්න පිනක් දෙන්න පුළුවන්. අපි කරව පින යාර දෙනකොට. දැන් අපි තමයි යා බලු පැටියෙක් කියලා ඉපදිලා ඉන්නවා කියලා පාරේ අයින්නක අහිංසක වෙලා ඉන්න. දැන් අපි පින කරලා බලු පැටියා වෙලා ඉන්න අපි දන්නේ. අපේ ඥාතියගේ නම සිහි කරලා අපි අර පින් අනුමෝදන් කළා. නැන පින් පෙත් දුන්නා. අනුමෝදන් කළා අනිවාර්යයෙන් පින් දුන්නා. දැන් මේ දුන්නාට පස්සේ එයාගේ පුණ්‍ය ගවඩාවෙන් ගිහිලා නොපෙන්න පැත්තෙන් ඒක එයා කරා පිහිටනවා. එයාගේ හිතේ නෑ ඒක. පින කියන්නේ හිතේ මතුවලා තියෙන එකක් නෙමෙයි. ඒක භවයට සම්බන්ධ එකක්. ඔහුගේ පුණ්‍ය භවයේ පුණ්‍ය ගබඩාවට ඒක සම්බන්ධයි. හැබැයි මේ විශ්ව ශක්තිය ක්‍රියාත්මක කරලා ඉතින් ඔහුට යහපතක් වෙන විදිහට ක්‍රියාත්මක වෙන්නේ ඒ ශක්තිය එතෙන් පටන් ක්‍රියාත්මක වෙනවා. අනේ මේ හොඳ ලස්සන බලු පැටියා කියලා එක්ක අපි ගෙනින් හදමු කියලා කාට හරි ළමයෙකුට හිතෙන්න පුළුවන්. ඒ බලු පෙට්ටිය ගිහින් නම් උඩ කන්න බොන්න දිලා නාවල හදන්න. අර ළමයාට හිතාව අර දුන්න පින ඌ කරා ක්‍රියාත්මක වීමේදී විශ්වයේ ශක්තිය විහිදෙනවා. ඌට උදව් කරන්න කාට හරි හිතක් ආවා. ඒකෙන් ගැලවෙන ළමයෙකුට හරි කාට හරි හිතක් එනවා මේක අපි ගිල්ල හදමු. නැත්නම් මේක මේ වාහේ දාලා මැරිලා කවුද දාලා ගිහිල්ලා. අපි අරයන් කියලා අල්ලගෙන වරේ මගේ පැටියෝ කියලා අල්ල ගහගෙන බොහොම ආදරෙන් ගිහිල්ලා ඌට සලකනවා. දැන් ඌ දන්නෙත් නෑ අනාථ වෙලා හිට ඌට සැලකිලිෙන්නේ කොහොමද? අපි දන්නෙත් නෑ අපි කරපු කෙනාගේ පින ඌට එකින් සලකනවාද කියලා. නමුත් වැඩේ සිද්ධ වෙනා ධර්මතාවය. ගලන්නා වූ ජලය ගංගා වලට ගිහිල්ලා මුහුද කරා යනවා. ගංගා දන්නෙත් නෑ මුහුද කරා ජලය යන බව. වැස්ස දන්නෙත් නෑ ගංගා ඇලදොර පුරවගෙන මුහුද කරා යන්නයි මම වහින්නේ කියලා. මුහුද දන්නෙත් නෑ වැහි වතුර මා කරා ගෙන්න ගන්නවා කියලා එහෙම ගෙන්න ගන්නෙත්. මේකේ ධර්මතාවය. මෙන්න මේ වගේ තමයි අපි පිනක් කරලා පින් දෙනකොට ඒ සත්‍යයන් කරා පින් ගමන් කරන්නේ. දෙන අපි දන්නේ නැහැ ඔහු කරා යන හැටි. ලබන එක දන්නේ නැහැ ඔහු කරා එන හැටි. නව දෙන එක යනවා ඔහු කරා පිටනවා. මේ දෙකම සිද්ධ වෙනවා. මහා දිවස් ඇති කෙනෙක් ඒ කාර්යය බලා හිටියොත් එයාට පේනවා මෙයා පින් කරනකොට මහා සුදු ආකාර කිරණ ධාරාවක් ගලාගෙන ගිහිල්ලා ඔහු වට කරගෙන ඔහු වට ඒක පිටපු ඇති. ඒක දිවස දිවසකින් දියුමු කරන්න පුළුවන් කෙනෙක් හිටියෝ පේනවා. මේ මිනිහයා මැරලන්න බල්ලෙක් වෙලා ඉන්නවා. මෙන්න ගෙදර කට්ටිය පිනක් කරනවා. අර සුදු ආලෝකයක් වගේ ශක්තියක් මතුවේවි එනවා. අන්න ඇදිලා ගිහිල්ලා ඌ කරා ඒක ඇදලා යනවා. ඔහු වට කරලා අන්න පිහිටනවා. දැන් ඔහුට ප්‍රියමනාපයක් මధుර භාවයක් ඇසුර මාර්ගයේ පාත්තන්න හේතු වෙන විදිහටයි ඌගේ ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේක මෙතන වුණා කියලා. දකින්න පුළුවන් කෙනා දකින්න. නමුත් ඒ දිවස තියෙන්න ඕනේ නෑ. අනික දකින්නත් බෑ. ඒවා නැති වුණාට එයා කරපුවාම සිද්ධ වෙන සිද්ධාන්තය ඕකයි. ওই විදිහට පින ක්‍රියාත්මක වෙනවා. මේ තිරිසන් සතගේ අධ්‍යය වෙනස් කරන්න අපිට ශක්තියක් නැහැ. එයාගේ දුස්චරිතයෙන් සිද්ධ වුණා. දැන් මෙහෙම දේවල් සිද්ධ වෙනවා. දැන් යම් කෙනෙක් තව කෙනෙකුට ණය වෙනවා. දරුවා හදන්න හරි, භාර්යාව රසින ඉපෙනසා ඒ වෙනුවෙන් හරි මොන දෙයකට හරි කවන්නේ යම් පිරිමියෙක් හරි කවුරු හරි වුණා කමන්නේ පිරිමියෙම කියලා ගානක් නැහැ. ඒ වගේ කෙනෙක් සඳහා හෝ කෙනෙක් ණයතුරුත් වෙනවා. ණය වෙලා හිටා මොකද කරන්නේ? අරයට සැලකුම් කර කර ඉඳලා මැරලා යනවා. අර ණය ගව ගන්න බැරි වෙලා. හැබැයි බැරි වෙලා හරි ඕක මූලික වෙලා ආවොත් අනේ කොහොම හරි මම අර ණය ගෙවන්න ඕනේ. ණය ගෙවිය යුතුමයි. ඒකට අවශ්‍යතාවයක් ඉඳලා තියෙනවා නේද? දන්නේම නැහැ ගිහිලා ඉතින් හරකෙක් වෙලා හරි උපදිනවා අර මනුස්සයන් ණය ගෙවන්න. මොකද මේ කරලා තියෙන වැඩේ දුස්චරිතව හිතපු හැටියට තමයි ගිහින් උපදින්නේ. හොරෙන් බලෙන් මංකොල්ලෙන් නම් අරගත්තේ දෙනවා කියලා හිතන්නේ දෙන්න නෙමෙයි මේ ගන්න. කපටිකම පංචාව. දෙන්නම් අහවල් දවසේ නේද දෙනවා. දෙනවාමයි. ගන්නකම් විතර බොරු ප්‍රෝඩාවෙන් මෙහෙම ගිහ අරගෙන පයින්නවා. හැබැයි මේක දුස්චරිතයත් එක්ක සම්බන්ධ නිසා තිරිසනෙක් වෙලා ණය ගෙවන්න හේතුකාරක වෙන පාප කර්මයක්. දැන් මේකෙන් මොකද කරන්නේ මේ මිනිසයා ගිහිලා අතන උපදිලා ඉන්නේ. හැබැයි මේක අරගෙන ඉල්ලා මොකද කළේ? ගෙදර අමුදරුවන්ට පෝෂණය කරපු එක කළේ. දැන් අර මිනිහා මැරිලා ගිහලා දැන් හරකෙක් වෙලා අර මිනිහාට ණය ගෙව ගෙව ඉන්නවා දන්නේ නැහැ. හැබැයි දැන් අර මිනිහා තියෙන දරුවන්ගේ යුතුයකමක් වශයෙන් දෙමාපියෝ ණය වෙලා තිබුණේ හොයලා. දරුවා මොකද කරන්නේ? තාත්තා අම්මා ණයෙන් නිදහස් කරන්නේ. එහෙනම් පුතා ණය කිව්වත් එකයි තාත්තා එකයි කිවන්න පුළුවන්. අහලා බලලා හිටන් ඒ තාත්තා වෙනුවෙන් තිබිච්ච ණය මෙන්න මං ගෙවනවා තාත්තා එකෙන් නිදහස් කරන්න ගියා හිටන් අපේ ණය කාර්යයට ණය ගෙවුවා. හැබැයි ණය ගෙවන වෙලාවේදී අර හරකා වෙලාවේ ණය ගෙව ගෙව ඉන්නේ. හැබැයි මේ ණය හරියට ගෙවුවොත් එහෙම. ඒ හේතුවෙන් හරකා වෙලා ඉපදෙලා එතන ණය ගෙවුවා. ඒ මොහොතෙන් හරකා එතන මැරලා වැටෙනවා. අත්බැවින් චුත වෙනවා. මේ මෙක්තරා සිද්ධියක් වෙච්ච එකක් දැනුවත් එකක් තිබුණා. එක්තරා ගමක ওই විදිහට අපේ හාමුදුරු කෙනෙක් ওই විදිහ වණක් කියලා. ඒ ළමයාට කල්පනා වුණා ඒ ළඟ ඉන්න මුදලාලි කෙනෙක් තාත්තා සෑහෙන මුදලක් යාර ණය වෙලා. ගෙවන්න හම්බෙන්නේ නැතුව මල. අර වනහලා ඉතින් එයාට කල්පනා වුණා තාත්තා වෙනුවෙන් ඉතිවිච්ච මුදලාට ඉතින් ණය ගෙවන්න. හැබැයි කවුරුත් ඒ ගෙවන්නේ නැහැ මුදලාට පොතෙන් ණය කපලා දාලා අහකටම දාලා හිටියේ ඉතින් ගන්න හම්බෙන්නේ නැති නිසා. දාස් ගානක ණය මුදලක් ඒ කාලේ හැටි. අවුරුදු 30 කට ඉස්සෙල්ල එක. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ළමයා ගිහලා අපේ තාත්තා ණය තියනවා. අර මුදලාලි කොළඹට ආය හැදෙන ඇයි ණය ගෙවන්නද පුතා? ණය අහන්නේ තාත්තගේ. ගෙවන්න තමයි. ඒවට මුදලාට පුදුම හිතනවා මේක කියනකොට. මුදලාලි මොකද කරන්නේ? ණය නම් තියෙනවා. ගෙවන්න පුළුවන්. අන්තිම සදේට මට කියන්න. මම ඔක්කොම ගෙවනවා. අර ළමයා වචනේ කිව්වා. අර මුදලාලි මොකද කරන්නේ? අර ණය ඔක්කොම ගණන් බලලා මෙන්න මෙච්චරයි කියලා අන්තිමටම ණය කිව්වා. දැන් ওই ටික කිව්ව තාත්තා තම සතයක්වත් ණය නැද්ද මුදලාලිට? අපෝ නෑ. සම්පූර්ණ ණයින් නිසා. අර මනසයා මොකද කරන්නේ? අර පුතා අර මුදල ගෙනහල්ලා ඔක්කොම ගෙනහල්ලා අන්තිම තම සතෙන් ණය දීලා දුන්නා මුදලාට පුදුම හිතුවා. මුදලාලි අහනවා මේ පුදුමයක් නේ මේක මේ මං ඉල්ලුවෙත් නෑ දෙන්න මම බලාපොරොත්තු වෙන්නේ ඇයි මෙහෙම කිව්වේ මොකද්ද හේතුව? මම මොකද්ද කරන්න ඕනේ දැන්? මගේ තාත්තාගේ නම කියලා. අද වරන් තම සතයක්වත් ණය නෑ මට කියලා මට කියන්න ඇති. කියලා පුතා කිව්වා. මුදලාලි මොකද කියන්නේ? එයාගේ නම කියලා අද පටන් මට තව සතයක්වත් මේ තාත්තා ණය නෑ කියනකොට පිළිකන්න පැත්ත දරි විදි ගන්න සද්දයක් ඇහුවා. බලනකොට එතන හිටපු නාම්බා මීහරක නාහෙන් ලේ දාගෙන එදගෙන වැටලා මැරුවා. බලනකොට කවුද? අන්න තාත්තා ණය ගියෝගේ හිටියා. ණය නිදහස් වෙනකොටම අද්දගෙන නිදහස් වුණා. ඌ දන්නේ නැහැ මැරිච්ච බව. ඔන්න ඔහොම දේවල්. මේ තිරසන් සතුන්ට ණය යන්නේ. ඒතකොට පින් ලැබිලා නැහැ. මේ ලැබිච්ච ක්‍රමයක අත්දැකීමක්. මෙන්න මෙහෙම දේවල් තියෙනවා. ඉතින් අපිට ණය ගෙවා ගන්න පුළුවන් ওই ක්‍රමයට. ඉතින් අම්මා තාත්තා ණය වුණොත් දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරන පුතේක උපදිනවට දෙමව්පිය කැමති ඉන්න එක හේතුවක් වශයෙන්. අපි නැති කාලෙක අපු වෙනුවෙන් පින් පෙද්දවනවා. ඒ පුතා. ඒ නිසා අපි පුතේක උපදිනවට කැමතියි කියලා ඒ සමාජය පිළිගන්නවා කියලා. හරි හම්බ කරලා අපු වෙනුවෙන් දානමාන දීලා පින් පෙද්දෙනවා මැරිච්ච කාලෙක හරියට. අපේ පුතෙක් හිටියොත් මේක ලොකු ආසනාවක් කියලා පුතෙක් ගැන බොහොම කැමති. මොකද එදා තිබිච්ච සමාජ ක්‍රම. එදා ඉතින් දුවේ කියලා උපන්නොත් එහෙම අනුන්ට වහල් වෙලා වාගේ ඉන්නවා මිස හිතුමතේ ඒගොල්ලන්ට හිතුව ඒවා කරන්න බෑනේ. මම පිරිමි කෙනෙක් හිටියොත් එයා ඉතින් ප්‍රධාන වෙලා ඕන දේ කරන්න පුළුවන් කාලය. ඒ නිසා තමයි ඒකාදීන් කැමති වෙන්නේ පුතෙක් උපන්නට කැමති ওই ප්‍රශ්නේ උඩ කිය. අන්න ඒ වගේදී කෙනෙක් වෙනේ පින් දෙන්න බැයි නම් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවාද? මරිච්ච අම්මා තාත්තා වෙනුවෙන් පින් දෙන්න දෙන නිසා. ඒ අම්මා තාත්තා මේ දරුවේ පිරිමින් ලබනට කැමතියි කිය. එහෙම දෙන්න පුළුවන්. පින් අනුමෝදන් වීම කියන එක තවත් පිනක්. දස පින් ක්‍රියාත් වලින් තව එකක් ඒක. මේ දහ ආකාරයෙන් කෙනෙකුට පින් ලබන්න පුළුවන්. දන් දීලා පින් කරගන්න පුළුවන්. සිල් රැකලා පින් කරගන්න පුළුවන්. භාවනා කළත් පින් කරගන්න පුළුවන්. අනුර පින් දීලත් පින් කරගන්න පුළුවන්. පින් අනුමෝදන් වෙලත් පින් කරගන්න පුළුවන්. බණ අහලත් පින් කරගන්න පුළුවන්. බණ දේශනාත් පින් කරගන්න පුළුවන්. වතාවත් කරලත් පින් කරගන්න පුළුවන්. තමන්ගේ දෘෂ්ටිය ඉරිදු කරගෙන සම්මාදිටි කරලා පින් කරගන්න පුළුවන්. මේ වගේ 10 ආකාරයකින් තමන්ට පින් කරගන්න පුළුවන් ඕන කෙනෙකුට. දැන් පින් දීලා පින් කරගන්න පුළුවන්. දෙන පින අනුව සතුටු වෙලත් පින් කරගන්න පුළුවන්. දැන් පින් දුන්නා අපිට විනාක් සිද්ධ වෙන්නේ ඒක ප්‍රයෝජනයක් ලැබිච්ච නිසා. එහෙනම් පින යම් කෙනෙකුට යන නිසා සම්බන්ධ වෙනවා. ඉතින් ඒ නිසා යම් කෙනෙකුට පුළුවන් ඔය තිරසන් සත්‍යයකට තිරසන් සතා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. යමෙක් සිහි කළ පුණ්‍ය අනුමෝදනා කරනකොට එයා කරා ඒ ශක්තිය පිහිටනවා. ගැළපෙන විදිහට එයාට ඒක ලබන්න පුළුවන්. මේ ධර්මයේ අපට අවබෝධ නොවන්නේ අපගේ පාරමිතාවන්ගේ අඩුපාඩුවක් නිසාද? නෑ මේ පාරමිතා කියන එක එකක්. ධර්ම අවබෝධයට නෙමෙයි පාරමිතා තියෙන්නේ. ලෞතර බුදු වෙන්න පාරමිතා ඕනේ. පසේ බුද්ධත්වයටපත් වෙන්නත් පාරමිතා ඕනේ. අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක ආදී තානාන්තරයන් සඳහාත් පාරමිතා ඕනේ. පාරමිතා කුරලා කරන්නේ ඔන්න ඔය ටිකයි. දාන පාරමිතා, දාන උපපාරමිතා, දාන පරමාර්ථ පාරමිතා කියලා ওই විදිහට පාරමිතා තුන් ආකාරයකින් විග්‍රහ වෙලා විශේෂ කොටසක් බවට පත් වෙනවා විශේෂ කටයුතු වලට. පාරමිතාවකින් කරන්නේ විශේෂ පුද්ගලයා පහළ කිරීමයි. ධර්මාබෝධයට අවශ්‍ය වෙන්නේ ධර්මාබෝධයට අවශ්‍ය පසුතලයේ. අලෝභ ආදේශ අමෝහ සහගත පිනකින්. ඒ පින්ඵලයක් ලැබලා ඒ ගුණයෙන් අපි ඉපදිලා ඉන්න ඕනේ. ඒතර කිනත් හේතුක ප්‍රතිසන්දියක් ඇති නිසා ධර්මාබෝධයට හේතු තියෙනවා. තේරුම් ගන්න පුළුවන් නුවණක් තියෙනවා. ඒතකොට ඊළඟට කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙනවා කියන්නේ ධර්මාබෝධයක් තියෙන කල්යාණ මිත්‍රී ඒ ධර්ම දේශකයන්න් වශයෙන් තමන්ට හම්බ වෙන්න ඕන. ඒ වගේ කෙනෙක්ගෙන් හරියට බණ අහන්න ඕන. ධර්මයේ ගෝසාව සිද්ධ වෙන්න ඕන. පරතෝ ගෝසකේ කිව්වේ ඒකයි. ඒක අපිට මනසේ අපේ ඔළුවේ ඔළුව මොලේ තියෙන හින්දා කියන එක සී කල්පනාවේ කල්පනා කරන්න ඕන. එයා චිත්ත ප්‍රසාදයෙන් යුතුව ඒ ශාසනය තුල ධර්මයේ තුල චිත්ත ප්‍රසාදයෙන් ගත කරන වෙලාවේදී ධර්මාන ධර්ම ප්‍රතිපත්තියේ යුක්තයි. කිසිම අරුපාරුවක් නැහැ. ධර්මය අවබෝධ වෙනවා. ධර්මාන්තරම ප්‍රතිපත්තියේ ඉන්න කිව්වෙත් ගෞරවයෙන් බණහනලාට එයා මේ මොහොතේ ඉන්නේ ධර්මාන්තර ප්‍රතිපත්තියේ තමයි. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විතිකිච්ඡා කියන. මෙන්න මේ නීවරණ පහ නැති වෙලාවක තමයි බණ තේරෙන්නේ. ඔය කාරණාවලින් යුතව ඉන්න වෙලාවක කොච්චර බණ කිව්වත් තේරෙන්නේ නැහැ දරන්න බෑ. ඉස්සෙල්ලා පව් කරපු එක නෙමෙයි මේ ධර්මාභෝධයට බාධා වෙන්නේ. එහෙනම් ආනන්තර පාප කර්මයක් කරලා තිබුණොත් මව මරලා පියා මරලා එහෙම තිබුණොත් ඒ අද්දවේදී ධර්මයට බාධායි. ධර්මාභෝධයට බාධායි. එහෙනම් මාර්ගඵල අවබෝධයක් කරගන්න බැරි වෙනවා. ඔයි මෙහා 999ක් මරලා අම්මා මරන්න ගියත් මරපු නැති හින්දා අංගුලි මාලා ධර්මාවද කරන්නේ. දැන් මිනී මරලා තිබුණා ධර්මාවෝධයට බාධාවක් නැහැ. හැබැයි යම් මොහොතක පටන් ගියන. දැනුත් මං ඒ අදහසින් මම ඉන්නේ කියලා වනහන්න ගියොත් එහෙම හරියන්නේ නැහැ ව්‍යාපාද තියෙනවා. ඒක අත්හර ගන්න ඕනේ. ඊ අදහස අත්හැරලා ඉතින් එතෙන් ඉතින් මින්මතුවට වරද වරද හැටියට දැනගෙන මින්මතුවේ බඳු දේ මම කරන්නේ නැහැ කියන අදිෂ්ඨානය තියාගෙන අන්න කටයුතු කළොත් ඔය කියන වාසනාව ලැබෙනවා. එහෙම ඒක පහල කරගන්න. ඔව්. පස්සේ ගුරුවරයෙක් කියන පාරමිතා මුකුත් රහතන් වහන්සේ කියන පාරමිතා 10 ඉතින් එහෙම මෙහෙමයි තියෙන්නේ 10ක් 20ක් 30ක් කියන්නේ දාන 10නේ තියෙන්නේ පාරමිතා 10යි දස පාරමිතාව දස උපපාරමිතා වශයෙන් දස පරමත්ත පාරමිතා වශයෙන් ඔය කොටස් තුනකින් සම්පූර්ණ වෙන්න ඕන කියන එකයි පෙන්නන්නේ 10 වෙන්නේ එහෙමයි පාරමිතා කියන්නේ 10මයි තියෙන්නේ 10 පුරණ ආකාර තුනක් තියෙනවා ඒ තුනෙන් තමයි පාරමිතා 30ක් වෙන්නේ දැන් ඔතෙන්දී ඔක විශාල විග්‍රහයක් දැන් පාරමිතා 6ක් ගැන සඳහන් වෙනවා මූලික මූලික දහම් පොත්වල. එතකොට දසපාරමිතාවක් කියලා විග්‍රහ වෙනවා ඊට පස්සේ පස්සේ ලියු පොත්වල. හැබැයි 10 හැදිලා තියෙන්නේ අර 6 හැදිලා පූර්ණ වෙනවා 10 හැදෙනවා. ඉතින් ඔවා විග්‍රහ කරන්න යන අටුවාවල්දී තම තමන් එක එක අදහසින් විග්‍රහ කරනවා. ඉතින් ඒ නිසා දාන පාරමිතාව, සීල පාරමිතාව, ඉතින් ඒ වගේම මේ නිකම්ම පාරමිතා ඉතින් ආදි වශයෙන් එකින් එක තියෙනවා. ඉතින් මේ පාරමිතා කියන වචනේ බඳ ඔතනින් අපි දකින්නේ. දානීය මුල් කරගෙන තමයි පාරමිතාව ආරම්භ කරන්නේ. දැන් පාරමිතාව පිරීමේදී විශේෂයක් තියෙනවා. තමන්ගේ යම්කිසි කෙනෙකුට යහපතක් සිද්ධ කිරීම මුල් කරගෙනයි. පරෝපකාරය මුල් කරගෙනයි පාරමිතා පටන් ගන්න. අන්‍යයන්ට යහපතක් කිරීම මුල් කරගෙන. ඒතර එතෙන්දී බාහිර ලෝකයට යහපතක් කිරීමේ විශේෂ අවස්ථාවක් මනසට මතුවෙලා විශේෂ ගුණයක් බවට පත් වෙනවා. ඒ ගුණේ මුල් කරගෙන තමයි පාරමිතා ආරම්භ කරන්නේ. ඒකයි කාරණේ. මේ දාන පාරමිතාව, උපපාරමිතාව, පරමාර්ථ පාරමිතාව. ওই තුනේ යන්නේ. දානීය කොටස් තුනක් තියෙනවා. ආමිෂ දානීය, අබේ දානීය, ධර්ම දානීය කියලා. අන්න ධාරපාරමිතාවකින් අහු වෙන්නේ ආමිෂ දානෙ. දාන උපපාරමිතාවට අහු වෙන්නේ අබේ දානෙ. දාන පරමාර්ථ පාරමිතාවට අහු වෙන්නේ ධර්ම දානෙ. නමුත් ඕක පස්සේ පොත්වල ලියන්න ගිහිලා දාන පාරමිතාව කියන්නේ මේ කන බොන දේවල්, අඳින පළඳින දේවල්, ගේදොර යාන වාහන මේවා දන් දීම. උපපාරමිතාව කියන්නේ අංගපසංග දන් දීම. පරමාර්ථ පාරමිතාව කියන්නේ මුළු ජීවිතය දන් දීම කියන ওই විදිහට පාරමිතා තුනට පස්සේ ගත පහු කාලයක අර්ථ කතාවල් ලියා තියෙනවා. දාන පාරමිතාව කියලා කියනකොට ඔය හැබැයි ඒක නෙමෙයි යථාර්ථය. හැබැයි මේ ඉස්කෝලේ යන ළමයි පොත්වල එහෙම ලියවනම් එහෙම ඕක ලියන්න ඕනේ. මොකද දැන් දිලා තියෙන එකනේ. ඉතින් අංගපසංග දාන්න දෙන එක. ඔව්. මම අහලා තියෙනවා මේ ජීවත් වෙන්න මිනිසුන්ට පින් දුන්නට ගන්න බෑ කියලා. ජීවත් වෙලා ඔව් අනුමෝදන් කරාට අනුමෝදන් වෙන්න බෑ. ඔව්. දැන් අපි මෙහෙම බලමුකෝ. පින කියන්නේ මොකද්ද? <clears throat> යම් කෙනෙකුට යහපතක් හිතක් සිද්ධ වෙන්න. පතුරන යමක් ඇත්නම්. ඒක පිනක්. අපිට පිනවන්න හේතුවක් තියෙනවා නම් යම් කිසි දෙයකට. ඒ පිනවන්න හේතු වෙන දෙන්නේ පින කියන්නේ. දැන් අපි ලකින්න ඕන එක මෙහෙම. දැන් අපි කෙනෙකුට දැන් ඔය අපල උපද්දරා මොනවා හරි කියලා මිනිහා මේ ඕල් මාදේලා වගේ මිනිහා යන්න ගිහිලා කොහේ හරි ආගිය අතක් දාන්නේ. අපිට කියනවා සෙත් කවියක් හදලා කියන්න කියලා. එයාගේ නමට. දැන් නමට සෙත් කවියක් හදලා කියනකොට යහපතක් වෙනවනේ කියන්නේ සෙත් කවිය. ඔය සෙත් වැදිලා හිටන් ඒ මිනිස්සේ ආපහු වැදින්නේ නැද්ද අත්දැකීමේ නැද්ද? සෙත් කවියා කියපුවාම මිනිහට සෙත් වදිනවා. පින් පින් කියන්නේ ඔය සෙත් කවියෙන් කලේ මොකද්ද? යහපතක් දුන්න අය පුදුලාගේ නමට. ජීවත් වෙලා ඉන්න මිනිස්සෙකුට. ඒ මනුස්සයාට හිත වැදිනවා නම් ඒ පින වදින්නේ නැද්ද? දැන් එක අවස්ථාවකදී එක්තරා මාන්නාකාර මිනිසෙක් බුදුරජාන් වහන්සේ ළඟට ඇවිදිලා. එයා මාන්නාකාරකමදී හොඳ වැඩ කරගෙන ඉන්නවා. හැබැයි එක්තරා මාන්නයක් තියෙනවා. මගේ විශේෂත්වය බුදුරජාන් වහන්සේ දන්නවනම් උන්වහන්සේ බල්ලකට වඩි. මම යන්නේ නැහැ උන්වහන්සේ හම්බෙන්න. දැන් මෙහෙම අහංකාර කතාවක් කියගේ ඉන්නවා. එක්තරා බුදුරන් වහන්සේ හම්බෙලි පිරිස එක්තු වෙච්ච දවසක. දැන් මේ බුද්ධිලම ප්‍රසිද්ධිය කියනවා. මම ගුණවතෙක්. මං යන්නේ බුදුරන් වහන්සේ හම්බෙයි. මගේ ගුණේ දන්නවනම් බුදුරන් වහන්සේ. මල්ලඟට උන්වහන්සේ වඩි. මම යන්නේ. ඔහම කිය කිය ඉන්නකොට මේක දැක්ක ආනන්ද හාමුදුරුවෝ. දැකලා බුදුරන් වහන්සේට අනේ ස්වාමීනි අහවල් පුද්ගලයා මෙන්න මෙහෙම කිය කිය ඉන්නවා. ඔබ වහන්සේ එයා ළඟට වඩනකන් ඔය බලා ඉන්න. ඒ මිනිසයාගේ දයානුකම්පාවෙන් යමක් කරන්න පුළුවන්. බුදුරන් වහන්සේ දැක්කා හේතු ආසනා තියෙන පුද්ගලී ධර්මයක් අවබෝධ කරගන්න. උන්වහන්සේ ඒ මිනිසයාගේ නමට මෙත් ඇත කිව්වා. පොඩ්ඩක් කරලා යනකොට අර මිනිහයාට නිදි නැතුව ගියා. හරියට බඩගින්න ඉන්න පස්සේ එළදෙන හොයාගෙන හිටන් කිරිබොන්න දුවන්නේ කොහොමද? ඔය විදිහට නිචේ නැතුව දේවල් මගේ බුදු පියාණන් වහන්සේ කොහෙද කියාගෙන දිවවලු. දුවලා දුවලා ගිනා බුදුරන් වහන්සේලාගේ දිනා දනින් වැටලා එනවා වදින පටන් ගත්තලු. අනේ ස්වාමීනි මම ඔබ වහන්සේලාට ආවා කියලා. දැන් මොකෙන්ද ආවේ? වැදිලා නැද්ද? එහෙනම් මේ මිනිහෙක් වශයෙන් මිනිහෙකුට දෙන පින වදින්නේ නැද්ද? හිත වදිනවනේ. නාලා නවන ඒක ඒ සත්වයින්ට වදිනවා. වැදුනහම ප්‍රතිචාරات යහපත් සීමේන. මේවා අපිත් හොඳට අත්හදා බලලා තියෙනවා. ඔච්චර ගැඹුරු පැත්තට යන්න ඕනේ අපේ පුංචි අත්දැකීම් තියෙන. ඔය වගේ දේවල්. ඔය කඩි වාගේ සතු ගන්නකොට කඩින්ද මෙතර ගහම කඩි ගන්න. ඒ අපි අත්දැකීමෙන් දැකලා තියෙනවා. මේ කඩියා ගැන තිරසන් කොරසයි සුන්දර ජීවි. ඒකකින් එන දත කිරීම නතර වෙනවා. මధుරවත් ඒවා. මදුර වගේම කරදරයක් එන්නේ නැහැ. ඔය කොවිඩ් පත්තු කරන්න ඕනේ නැහැ. අවංකව මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුට ඕක වැදගත් දෙයක්. නිවනෙන් පතන්නා වූ ආශිර්වාදයේ පුදුම විදිහට Tamanට යහපතට බලපාන. මේක හිතා ගන්න බැරි දෙයක්. නිවනෙන් ආශිර්වාදයක් පතනවා කියන්නේ රාගක් ඡේ වෙන්න, ද්වේෂක් ඡේ වෙන්න, මෝහක් ඡේ වෙන්න හේතු වේවා කියලා පතන එකයි. එහෙනම් අවඩක් අසාධාරණයක් යමෙකුට සිද්ධ කරන්නේ රාගය නිසා, ద్వේෂය නිසා, මෝහය නිසා. යම් කෙනෙකුට නිවනින් ආශිර්වාද පැතුනොත් රාගය නිසා වුන්ගෙන් කරන අවඩක් තියුණා, ద్వේෂය නිසා අවඩක් තියුණා, මෝහය නිසා අවඩක් තියුණා. ওই තුන් අවඩෙම ලෝකයාගේ නිදහස් වෙනවා. මේකට වැදගත් කතාවක් මේ ළඟදී පත්තරේ දාලා තිබුණා. එක ගම්මානයකට නගරයකින් කුණු ගෙලහලා දාලා යනලු බලහත්කාරයෙක්. ඒ ගමේ ඉන්න මිනිසුන්ට මොන විදිහෙන්වත් බැරිලු මේක ඉන්නේ තන් දැන් ගඳ ගන්නවා. මෙහි කුණු දැමීම තහනම් කියලා බෝඩ් එකක් ඇහුවලු බෝඩ් එක අස්සේ නකුණු දාලා යනවා. ගණන් ගත්තේ නැහැ. ඒ පාර ඊට පස්සේ ගමේ මිනිස්සු කියලා මෙහි කුණු දැමීම බල්ලන්ට පමණයි කියලා බෝඩ් එකක් ඇහුවලු. දවස් දෙකක් තුනක් පොඩ්ඩක් අඩුලා තියලා ආයිත් ඊට වඩා ගොඩ ගන්නවා. මෙහි කුණු කුණු දාමන සියල්ලෝ නිවන් දකිත්වා කියලා බෝඩ් එකක් ඇහුවා. ඒ දාපරම් කුණු දාන්නේ නැහැ. අර බෝඩ් එකම ගලවලා අයින් කරලා මේ කුණු කෙනක් දමන සියල්ලෝ නිවන් දකිත්වා කියලා බෝඩ් එකක් ගෙරුවා දෙකේ. ඊට පස්සේ දන්නේ මහල කවුරු අකුරු දාන්න නැතුව ගියා. දැන් පත්තරයක මේක දාලා තිබුණා. මම පත්තරේ දන්නේ නැහැ. නිවන් දකිත්වා කියලා බෝඩ් එක ගහපම කුණු දැම්මේ නැත්තේ. මෙන්න බලන්න මේ කාලේ හරි වැදගත්ම දෙයක් හොඳ අත්දැකීම. නිවනින් ආශිර්වාදයක් කළා නම් යම් කෙනෙකුට නිවන් දකිත්වා කියේ මොකද්ද? රාගක් සේවිච්ච කෙනෙක් වෙත්තා, ද්වේෂක් සේවිච්ච කෙනෙක් වෙත්තා, වෙච්ච කෙනෙක් වෙත්තා, මෝහය සේවිච්ච කෙනෙක් වෙත්තා. දැන් රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා මත් වෙච්ච කෙනාට අනුන්ට වෙන හිංගිය නිසා පේන්නේ. මගේ වැඩේ කරනොත් ඔකට හින ගැහුවා කමන්නේ කියන එක තමයි අදහස. තමන්ගේ ගමේ කුණු තියාගන්න නැතුව ගෙනහලා ඔතන කුඩු දාලා යනවා උන්ට ගඳ ගැහුවට අපිට කමන්නේ නැහැ කියන. උන්ගේ වත්ත ජරා වුණාට අපිට කමක්. හැබැයි දේශයේ මුල් වෙච්ච අදහසක් ඔතන තියෙනවා අභ්‍යන්තරයේ කුණු අදහසක්. හැබැයි ආශිර්වාදය මොකද්ද? ඒ බඳු අදහස් නැති වෙත්වා කියන එක. සියල්ල කැටි කරව උපරිම වචනේ තමයි නිවන් දකින්න. මේ වචනේට එහා තව මෛත්‍රියක් නෑ වඩන්න. ඒ ආර්යයන්ගේ මෛත්‍රිය ඔන්නෝකයි ප්‍රතිඵල දෙන්නේ. නැයි යම් කෙනෙක් හිංගිහිංසා කරනවා නම් අනේ උට ඔහු නිවන් දකිත්වා නිවන් දකිත්වා. ඔය වචනේ කිව්වහම සියලුම මෛත්‍රිය කැටි වෙලා. ඔය වචනේ තියෙනවා. ඔය වචනේ සෙල්ලමක් නෙමෙයි. ඒ තරම් වැදගත්. මෙන්න නිවන මුල් කරගෙන සිත පතන්න කිව්වෙත් ඔන්න ඕකයි. ආයතරයක් සාන්තිය පොඩ්ඩක්වත් ඉතුරු වෙච්ච එකක් නැහැ. ඔහුට වදින්න නිවනේ සිත පැතුවේ. මේක විශේෂයක්. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් අදත් ක්‍රියාත්මකයි. සිත පැතීමේ පළවෙනි වචනේ තමයි නිවන. නිවන මූලික කරගෙන සිත පැතීම කරනවා නම් අපි වරුවා තිස්සේ කියෝලා කියලා ගොඩ ගහ ගන්න අපි ඔක්කොම එක වචනෙන් ගත්තා. ඒක හරිම ලේසි මෙත් වැඩියි. සසර දුකෙන් මිදෙන්න මෙත් වඩනකොට රාගක්ෂේ වේවා, දේශක්ෂේ වේවා, මෝහක්ෂේ වේවා කියන වචන තුනම එකතු කරලා කියන එක තමයි රාගක්ඛේව නිබ්බානං, දේශක්ඛේව නිබ්බානං, මෝහක්ඛේව නිබ්බානං කියන්නේ. නිබ්බාන කියන වචනේ රාගක්ෂේටක් කියනවා, දේශක්ෂේටක් කියනවා, මෝහක්ෂේටක් කියනවා. නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා. ඒක විග්‍රහ කරලා කිව්වා. හිතීම කියනවා නිවන් දකින්න. ඒකෙවත් ඔය වචන තියෙනවා. දැන් මේ වචනේ හරි වැදගත් මෛත්‍රියක්. සියල්ලෙම කැටි වෙලා තියෙනවා. කිසි දෙයක අඩුවක් නැහැ. ලෞකික ලෝකෝත්තර සියලුම මෛත්‍රියෙන් කැටි වෙලා තියෙනවා. ඉතින් මේ පාරමිතා පුරුණයි කියලා වචනේ ගන්නකොට ඉතින් අපි ඔක දකින්න ඕන එක තමයි. දැන් පාරමිතාව පුරුණකොට. පාරමී කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. පාරමී කියන වචනේ පෙන්වන්නේ. මිහිරියාවෙන් පෙරාගෙන පෙරාගෙන යන්නේ ඒකයි. මී කියන වචනේ පෙන්වුවේ මිහිරියාව රසය. රසවත්ම දේ. පෙරාගෙන පෙරාගෙන රසවත්ම දේ හොයාගෙන ගියහම අන්තිමට හැම වෙන රසවත් දේ තමයි නිබ්බාන පරමංසුක. පරම සුවේ පරම ප්‍රණීතය හම්බ වෙනවා. ඒතං සන්තං ඒතං පනී සාන්තෝ ප්‍රණීතෝ අන්තිමක තමයි නිවන. අන්න පෙරාගෙන ගියහම අන්තිමට පෙරලා ඉතුරු වෙන අන්තිම ස්පීඩ් එක. අන්තිම සාර ධර්මය මොකද්ද නිවන. ඔන්න ඔතෙන්ට එනකම් පෙරවන්න ඕනේ. ඔන්නේ පෙරාගෙන යෑමේ කෙලවර කවදා හරි නිවනට අවදාර පාරමී සම්පූර්ණයි. ඉතින් අපි පෙරා ගන්නවා අපිට ඕන දේ අපි පෙරා ගන්නවා ඒක. අපිට විතරක් නෙමෙයි ලෝක සත්‍යයට අවශ්‍ය දේ පෙරලා දෙනවා. අපිත් පෙරා ගන්නවා. බුද්ධෝහං බෝධිස්සාමි මුක්තෝහං මොචේ පරි තින්නෝහං තාරේස්සාමි සංසාරෝගෝ මහ බය මේ සංසාරේ නැමැති ඕගේ මහ භයානකක් කියලා දැනගත්ත කෙනා මම විතරක් බේරිලා බෑ අනිකාත් බේරා ගන්න ඕන අනිකාටත් මේක කියා දෙන්න ඕන මහා උතුම් ගුණයක්. නිවන කරා පෙරාගෙන යන්න බාර ගන්නවා තමනුයි අනුනුයි සියල්ලන්ට. හැබැයි මොන තාලෙන් හරි යම් සත්වෙක් නිවන් මාර්ගට ගන්න හේතුකාරක තියෙන සත්වෙක් මොනවා හෝ දෘෂ්ටියකින් වැහිලා තියෙනවනම් මට කවදා හරි පුළුවන් වුණා නම් ඔහුගේ සියලු දෘෂ්ටි බිඳලා ඔහු ඒ මාර්ගට ගන්න. ගත හැකෝ ගන්න. මිනිස්සෙක් වශයෙන් ලෝකයට කරන්න පුළුවන්. උපරිමම වටිනා හේවේ ඒකයි කියන්නේ නිගමනය කරනවා. මෙන්න මේ නිගමනය කරගන්න දක්ෂතාවයක් ගුණයක් තියෙනවා නම් යම් කෙනෙකුට මොන දුක් විඳගෙන හරි මොන වෙහෙස විඳගෙන හරි ඔන්න ඔතෙන්ට අවශ්‍ය කරන ඥානය මට පූර්ණ වෙච්ච දවසදී මට ඕක කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය සියලු බල ඥාන බල නැගුණාට පස්සේ මට පුළුවන්කමක් ලැබෙන්නේ ඒ කාරණේ ඉෂ්ට කරන්න. සාමාන්‍ය කෙනෙකුට බන කියලා. බේරගන්න බෑ දෘෂ්ටිය තද වැඩි. එයාගේ තර්කවාද වැඩි. ඊට වඩා ඥානවන්තයෙක් කියාට බණ කියලා බේරගන්න බලවම ඊටත් අර දෘෂ්ටියේ තර්ක තද වැඩි. ඔහොම ගිහිලා ගිහිල්ලා. සියලු ආකාරයෙන් ඔහුගේ අඩුපාඩු තැන් බලලා හිටන් ඔහුට හරියට මඟ පෙන්නපුවා ඔහුගේ දෘෂ්ටිය බිඳිලා හිටන් ඔහු නිවන් දකින්නවනේ. අන්නේ ඉබඳු අයත් නිවන් දක්වන්න පුළුවන් අන්තිම ක්‍රමයක් තියෙනවා නම් මේක තමයි ලෝකයාට කරන්න පුළුවන් ඉහළින්ම ඉහළ සේවය. යම් උතුමේක් හැටියට මෙන්න මේ උපරිම සේවය කරන්න යම් කෙනෙකු අදිෂ්ඨානයක් ඇති වුණොත් අවංක අදිෂ්ඨානයක් නා. හැබැයි මේක සෙල්ලමේ කරන්න පුළුවන් එකක් නෙවෙයි. අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විඳගෙන, හිඟි හිංසා විඳගෙන, හතුරන්ගේ පරිගැනීම වලට ලක් වෙලා, විප්ලව වලට අහු වෙලා කොටු වෙලා තමන්ගේ ජීවිත හානි කරගෙන මොන දෙයකින්වත් පසුබහින් නැතුව මේ ඥානීය මේ මේ ශක්තිය වර්ධනය කරගන්න තියෙන මාර්ගයේ කම්කටොළු සහිතයි. අන්නේ මාර්ගයේ කෙසේ කොච්චර කම්කටොළු තිබුණත් මැරුවක් කමක් නැහැ. හිඟි හිංසා කළක් කවන්නේ නැහැ. ඒ සියල්ල ජය අරගෙන මම කවදා හරි යන්නේ කියන ඥානේ ඒ කියන්නේ ශක්තිය මුදුන්පත් කරගෙන යම් සත්‍යයකට කරන්න පුළුවන් උපරිම පිළිහිලා තියෙන මේ නිවන ලබා දෙන්න. ඒ සියලු දෘෂ්ටි මිදගෙන ගිහිලා ලබා දෙන්න පුළුවන් නම් අන්නේ අය සඳහා මම කැප වෙනවා කියලා කෙනෙක් ගත්තා තීරණයක්. මෙන්න මේකට කියනවා ලෞතුරා බුදුබව පතන උත්තම බෝධිසත්ව ගුණයක් හිතනවා වගේ. හැබැයි සෙල්ලමක් නෙමෙයි මේ ගන්න බෑ ලේසි. පඳුරකට ගහපුවාම 50ක් 20ක් බෝධිසත්වරු ඉන්නවානේ. බෝසත් පැතුම් පතලා. එහෙම හිටියට හරියන්නේ නැහැ. මොකක් දැනගින්දී බෝධිසත්ව පැතුමේ ඉන්නේ කියන එක වැළුවොත් එහෙම වැඩි හරියක් අතරමං වෙන්න වෙනායි බෝධිසත්ව පැතුමේ ඉන්න. කියන්නන් වාලේ පතනවා. හොස්සාගේ මැසා ගියත් තලනවා. ඒ තරමටවත් ඉවස ගන්න බෑ. අර පදුම පතන පොසම කවුද කවවා කවවයි කෙනෙක් ඉතින් යන්න ඕ. කෙබඳු තේරුම් ගත කෙනෙක් යන්න ඕ. මේක සෙල්ලමක් නෙමෙයි බුදු බව කියන එක. බුද්ධත්වයේ පතාගෙන පෙරම් පුරනවා කියන එක සෙල්ලම් වැඩක් නෙමෙයි. මල්ලේ හම්පිරි යන ගමනක් නෙමෙයි. අති දුෂ්කර විදිහට යන්න ඕන. යම් කෙනෙකුට හිතෙනවා නම් මමත් බුදු බව පතනවා. හැබැයි බුදු බව පතනායට හරියට ඉවසන්න ඕනේ. ගහන වයින් හිඟි හිංසා කරන අයට වෛර ක්‍රෝධ මාත්‍රයක්වත් කරන්න නැතුව ඉවසන්න පුළුවන් ශක්තියක් ගොඩනගන්න ඕනේ. අපේ බෝසතාණන් වහන්සේත් එහෙම කාලයක හිටියලු කලාවු කියලා රජ කෙනෙක් ළඟ එක්තරා සාන්තිවාදිකයා තාපස කෙනෙක් වෙලා ඉන්න කාලේ කලාවු රජුරු ඇවිදලා හිටන් තෝගේ සාන්තිය කොහෙද තියෙන්නේ කියලා අහලා කපපිය මේකගේ අත කපපියගේ මේකගේ අනිකත් අනික කකුලක් කපපිය මේ කකුලක් කපපිය මුගේ සාන්තිය මම වමාරවන්නකෝ තියෙන තැනින් ගන්න. ඔහොම කියලා හිටන් කැපුවා. ඊට පස්සේ කපාපිය කන් දෙක කැපුවා. තෝ තව සාන්තිවාදී. මහරජ තව සාන්තිවාදීම තමයි. මම ඔබටවත් වද දෙන වදකයටවත් අංශු මාත්‍රයක්වත් කුපිත වෙන්නේ නැහැ. අවඩක් වේවා කියන්නේ. කපි වෙනාහි නාහි කැපු. તો තව සාන්ති වාදී. මහ රජ මේ අගපසන් කරන නෙමෙයි සාන්තිය තියෙන මගේ පපුවේ. පපුවේ තියෙන එන්න පපුව. උන්වහන්සේ හටෙන් ලේ පිට වෙලා එතරම් වලා. මෙන්න මෙච්චර එකක් කරද්දී සාන්තිය පතුරවන එක වෙනස් කරන්නේ නැති කෙනෙකුයි බුදු වෙන්න පතන අය. එහෙනම් මමත් කවදා හරි අන්නේ මග අනුගමනය කරනවා. මටත් ඕන තරම් බැනපුවා. ඕන තරම් ගහපුවා. කරන් තියෙන හිඟි ඕනියක් කරපුවා. ඒ හිඟි කියන හතුරාට මං කවදා හරි මේ නිවන් මාර්ග ලබා දෙන්න වට යමක් කරන්න පුළුවන් නම් මං හිතරි දොන් දෙයක්වා කරන්නේ නැහැ මං ඒ ටික කරනවා. එසේ බෝසත් ප්‍රතුමා මම පතලා කරන නව වැඳුම් දීලා වඳින්න වරිනවා ඒ බෝසතාන් වහන්සේට. ඒ තරම් උත්සාහයි. නමුත් එහෙම එකක් දැකලා අද කියන්නේ එලිපත මිටිවයයි උඩලිපත නම් උඩයයි උස් මිටි සමවයයි සමින්දු නොනැමීම ගෙට වැඩමයි මාත් කවදාහරි බුදු වෙලා යනකොට එලිපත යන්නේ නැත යාට උඩලිපත උඩ යන්නේ නැත නැමෙන්නේ නැතුව ගෙට යනකොට සාදුකාර දීගෙන මම පිළිගන්නේ නැති මෙහෙමයි බුදු වෙලා මිසක් නවතින්නේ ඔන්න බොහෝ බෝසත්තුන්ගේ පැතුම් ඉන්නේ කොහෙද මහා මාන්නාකාර බුදුබාවක් හිතෙන් අරගෙන ගරණාදි බුදුබාවක් අරගෙන මිනිහා නිකන් බුදු වෙලා කොණ්ඩ කෙලින් තියාගෙන මොන උස්සගෙන යන්නේ මහේසා කෙලීලා. හිතේ මොකක්ද තියෙන්නේ? බුදු බව ගැන මවාගත දෘෂ්ටි. දැන් මෙහෙම ලෝකයක් ඉන්නවා මෙහෙම බෝසත්තුරු ඉන්නවා හරියට. හැබැයි බැරි වෙලා හරි. වැටේ ඉන්නේ වෙනස් කරලා තිබුණොත්. පුවක් අල්ලා කඩාගෙන ගිහින් තුනත් වත්තේ. ඔකට මම මොකද කරන්න ඕන? තියන හොඳ උල් වලක් අපල තියන්න ඕනේ උල. ආයෙ ඉන්නේ නැහැ ඊට පස්සේ. අහුනක් ගහනවා පොල්ලකින් ඔකට ආයි ජීවිතේ දෙන්න තියෙන මෙතන මෙයාට. හතරහන්දි කඩනවා වගේ. පුවකල්ලක් කරාගෙන ගියාම මේ જાති හිතන මිනිස්සු බුදුවා වතන. මෙහෙම ලෝකයක් තියෙනවා. ඉතින් ඇත්තට බුදුබව කියන එක අන්න ඒ වගේ කෙල්ලමක් නෙමෙයි. මේ බුදුබව පතන අතර කී දෙනෙක් ඇත්ත වශයෙන් බුදු වෙන්න ඉන්නා ඉන්නවා කියලා හිතන්නද? මේ වගේ ලෝකයක්. ඉතින් මේ වැදී අපි දැක ගන්න ඕනේ අපි යම්කිසි පැතුම් පතන කොට හරි පාරමිතා පුරනවා කියන මොනවාද පාරමිතා කියන්නේ? මේ උතුම් වූ රාගක්ෂේත, දේශක්ෂේත, මෝහක්ෂේත හේතු වෙන එක තමන් කරගන්න හදනවා නම් ඒක තමන්ගේ ශ්‍රාවක ගුණයක්. ඒකට උච්චර දුර යන්න ඕනේ නැහැ. හැබැයි මමත් කවදා හරි මට පුළුවන් හැටියට අනික්කාට ධර්මාභෝධයක් ලබා දෙන්න යම් ඥානයක් වර්ධනය කරගන්න මේ මේ ආකාරයෙන් කියලා ගත්තොත් ශ්‍රාවක පාරමිතාව. මට මේ මහලෝතර බුද්ධත්වයට නම් පත් වෙන්න බෑ සෙල්ලම් වැඩක් නෙවෙයි. හැ බුදුරයන් වහන්සේ නම පත් වෙලා ධර්ම දේශනා කරපුවාම ශ්‍රාවකෙක් හැටියට මට පුළුවන් නම් එහෙම විශේෂත්වයකටපත් වෙලා හිටන යමක් කරලා දෙන්න ලෝකෙට. අන්න තමාගේ අරිහත්ත්වයේ ඉක්මවාගේ තව දානුකම්පාව මුල් කරගත්ත දේ. අන්න ඒවා ශ්‍රාවක පාරමිතාවට වැටෙන. එහෙමයි පාරමී ගුණයන් එන්නේ. ඉතින් ඒතකොට ඒ නිසා ඒක විශේෂත්වයේ දකින්න ඕනේ. ඉතින් සමතින් සත් පාරමිතාවේ 30ක් වෙන පාරමිතාවම පිරෙන්නේ ලෞතර බුදු වෙන උත්තමයන්ගේ. මොකේ කාගේවත් පිළිසරණක් හම්බෙන්නේ නැහැ පාරමිතා පුරන්න. මේ දාන පාරමිතා පුරනවා. උපපාරමිතා කියන්නේ පෙරාගෙන පෙරාගෙන නිවන කරා යනකොට, සාන්තිය කරා යනකොට, සාන්තියට ආසන්න වෙන කාරණා පිළිබඳව වැටහිලා කරනා වූ කටයුතු පටන් ගත්තාම ඒවා තමයි ආසන්න පාරමිතා තමයි උපපාරමිතා. පරමාර්ථයෙන් පූර්ණ භාවයටපත් වෙන තැනදී ප්‍රඥා මුල්‍යලා සම්පූර්ණ වෙන්න ඕනේ. ඒවා ප්‍රඥා පාරමිතාවට මේ සම්පූර්ණ වෙනකොට පරමාර්ථ පාරමිතාව වෙතන. ඔය ඇචිස් මස්ලී අමුදරු දන් දීම ආදී වශයෙන් උපපාරමිතා හැටියට තමයි ඒවා සලකන්නේ. හැබැයි බුදුරන් වහන්සේ දේශනා කරපු ත්‍රිපිටකයේ නෙමෙයි ඒවා තියෙන්නේ පස්සේ හදාගත්ත සාහිත්‍ය පොත්වල. ඒවා තියෙන්නේ. ඉතින් ඔය හරි ගැඹුරු තැන සාහිත්‍ය පොත් නිසා අපිට දන් දෙන්න ඕනේ මොකද්ද කියලාවත් දැනගන්න පුළුවන් තත්වයක් නැති වෙලා තියෙනවා. ගෞතර බුද්ධත්වයට පත් වෙන්න ඕන කෙනෙක් මොනවද අවංකවම දානීය වශයෙන් දුන්නේ කියලා. ඒ තේරුම් ගන්න බැරි වෙලා අපි මේ ලෞකික භෞතික දේවල් වලින් දුන්න දානයන් ගැන හිතාගෙන උපපාරමිතා කියලා ඉන්නවා. මේ ඇස් දෙක දන් දීලා බුදු බව පතනවා. දැන් මේ කාලේ කොච්චර දිනුනද මිනිස්සු? දැන් ඔය ඇස් දන් දීම කියන එකයි මේ ඇස් දන් දීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ මස්ලේ ඇහැ ගලවලා දන් දෙන එක. දැන් මේ කාලේ බෙල්ල කපලා හැමදුන්න තේ කාටද වෙලා තියෙනවා. දැන් මෙච්චර මේ නවීන විද්‍යාව කියන එකේ මෙච්චර මේ විද්‍යාව දිනලා තියෙනවා. මම ඇහුවත් එහෙම ගිහිල්ලා. මගේ බෙල්ල කපලා දෙන්න ඔබට ඕනද? උඹට ඕනද? උඹට ඕනද ආගෙන ආගෙන ගියොත්. කාටවත් ඕන නැහැ කියලා මගේ බෙල්ල ඔලු මොනවා කරගන්න. අර මොහොඳේ ඉන්න බලියෙක් ඇහුවා නම් එන මගේ වෙල්ල දියන් දියා මර සම්බයන කන්න කියලා තු ගන්න. ඒකේ වැඩක් තියෙනවා. රුහොද්දක් හරි හදාගෙන කෑහේ. මේ මිනිහේ බෙල්ල කපලා දුන්නොත් ඒ බෙල්ලෙන් මිනිහට මොකද කරන් තියෙන වැඩි? ලෞතරා බුදු වෙන්න දෙන ලොකු එකක් වෙන්න එපා වටන එකක් වෙන්න එපා මිහිරි රෝණ එකක් වෙන්න එපා දෙන්න. දැන් මේ බෙල්ල කපලා දෙන්න මේ මහ වෙරා පරදින්න මේ බෙලි කපලා දෙන්නා කිව්වොත් එහෙම. මේ බෙලිය බෙල්ලෙන් උඩ මේ ඔලු කෑල්ලෙන් මිනිස්සුන්ට කොච්චර ලොකු වැඩක් ගන්න පුළුවන්ද කියලා තියෙනවා තියෙනවා. විද්‍යාමාන දෙහිම ඕනකමක් මේ ඔළුවේ කාටවත් පේර ගෙඩියක් දෙන්න දැහුව හා කියන. මේ බෙල්ල කවල ඔළුව දෙන්න දැහුව හා කියයි. ඒ පේර ගෙඩියට තන්තයි නිය. කඩලට ටිකක් දෙන්න දැහුව හා කියන. ඊළඟ කන. ඔකට කඩලට දෝනේ මයි බෙල්ල දෝනේ ඇහුවත් එහෙම බෙල්ල කවල ඔළුව දෝනේ ඇහුවොත් ලක්ෂයකින් ඇහුව ලක්ෂය එක එකක් ඉල්ලයි. දැන් මිනිහෙකුට වටිනාකමක් නැති මිනිහෙකුට වැඩක් නැති එකක් දීලා මිනිහෙකුට මොකක්ද අපි කරගන්න හරේ. හැබැයි අප්‍රමාණ හිස් දන් දීලා තමයි බුදු වුනේ. ඒකත් ඇත්ත. ඒක බොරුවක් නෙවෙයි. අප්‍රමාණ ඇස් දන් දීලා තමයි බුදු වුනේ. ඒකත් ඇත්ත. අප්‍රමාණ මස් දන් දීලා අප්‍රමාණ ලේ දන් දීලා අප්‍රමාණ අබු දන් දීලා අප්‍රමාණ දරු දන් දීලා තමයි බුදු වුනේ. ඒකත් ඇත්ත. හැබැයි ඔය කියන මත් මත් ගුලි තියෙන මේ ඇස්තුවා. මේ බෙල්ල කපලා හිටන් දෙන ඔලු ගෙඩියවා. මේ ඇඟේ තියෙන මස් ටිකවත්. මේ ඇඟ ඇතුලේ තියෙන ලේ ටිකවත්. තමන්ගේ ගෑණිවත්. තමගේ දරුවෝ ඕවා දීලා බුදු වෙච්ච හැටි තියෙන අපේ සාහිත්‍ය පොත්වල. ඔක තමයි බුදු වෙන දීලා තියෙන්නේ. දැන් අමුදන් දෙන එකත් පාරමිතාවක් නම් අර මොකද જાතියක් ඉන්නවනේ කතාවක් කියලා. උන් බුදු වෙන්න පතන්න පුළුවන් නේ. තමාගේ ගෑණි වෙන මිනිහෙකුට දිහාටම බලා ඉඳලා. ඒකත් පිනක්. දරුවෝ ටික දෙනවා කාට හරි වහල්කමට. පිනක්ද? වහල් වෙලඳාම බෞද්ධයෙකුට එපා කරපු එක වෙලඳාමක් හැටියට පෙන්ලා තියෙනවාද වහල් වෙලඳාම? පව් කියලා. ඉතින් නිවන් දකින්න පුළුවන් ලෞතරා බුදු වෙන්න පුළුවන් පව් කරලා. තමන්ගේ දරුවෝ වහලට දුන්නාම වහල් වෙලඳා. සත්ත්ව වණිජ්ජා, සත්ත්ව වණිජ්ජා, විස වණිජ්ජා, මාංශ වණිජ්ජා, සුරා වණිජ්ජා කියන බෞද්ධයාට එපා කරපු වෙලඳා පහක් බුදුරජාණන් වහන්සේම දේශනා කරන මේවා පව් කරන්න එපා. ආර්ය මාර්ගයට බාධායි. පළවෙනි එක සත්ත්ව වණිජ්ජා, සත්ත්ව. යම් සත්ත්ව කොටසක් සත්වයේ වහල්කමට හෝ දන් දීම වහල් වෙලඳාම අංග සම්පූර්ණ එපා කරපේ. ඉතින් දරුවා වහල්කමට දන් දුන්නාම නිවන් දකින්න පිනක් තියෙනවද? ලෝක සම්මදීම පවා. පවකරණේ අපාරමිතා. භාර්යාව කාට හරි දුන්නොත් ඒ જાතික මොකක්ද? ගලිකාමනමක් දාගෙන ඉන්න මිනිස්සුත් හම්පින්කාරයෙන් ඉන්න බල්ලකට. ඔය විදිහට යනවා. තමන්ගේ අම්බ කාට හරි දන් දීලා අරන් ඵලයන් කිව්වොත් මේ පිනක්. එහෙම පුළුවන්ද මිනිසුගේ අර අපේ කතාවක් තියෙනවා මෙහෙම දෙයක්. මොකද ඒකට කියන්නේ මානව හිමිකම්. මානව මානව හිමිකම් ඇරතට ගියත් මෙයාට මේ හිරියන්න වෙන වැඩක්. ඔය දෙක තුන. ඒක රතයි තියෙන ලෝක සම්මතිය තියෙන රතයි තියෙන. අනුන්ගේ අනුන්ගේ ජීවිතයකට බලහත්කාර ඇඟිලි ගහලා කරන්න කාටද අයිතියක් තියෙන්නේ? මට භාර්යාව වෙච්ච පළියට මට පුළුවන් ද භාර්යා පාලනය කළා හිටන් මට ඕන හැටියට වහලු කරලා අනික එක හර දෙන්න. එහෙම අයිතියක් මට තියෙනවාද? මට දරුවෙක් කියලා වපම් පළියට මට පුළුවන් ද එක එකට වහල්කමට දෙන්න අයිතියක් මට තියෙනවාද? ඒ ජීවිතය පිළිබඳ. එහෙම එකක් නැහැනේ මේ බුද්ධහම තුළ මොනවද ගෙනියන්නේ එතකොට? මේ ඔය සාහිත්‍ය කතා අපිට මේ පාරමිතා කියලා පෙන්වන්න ගිහිල්ලා. දාන පාරමිතා පොළන කෑලි හැටියට පෙන්වන්න ගිහිල්ලා. අපිට කොහොමද මේ මිනිස්සුන් මේ මොලයක් තියෙන ලෝකයට ඔප්පු කරන්නේ මේවත් බුදුහාමුදුරුවෝ ලෝතර බුදු වෙන පරණ පාරමිතා බෝසත්තුන්ගේ. ඔයන් අපි ගැටෙනවානේ අන්තිමට. අපිට උත්තර දෙන්නත් නැතුව එලා යනවා. හැබැයි මොනවා හරි තේරුම් ගන්න බැරි ඔලොමොට්ටල වැඩක් කරලා තියෙන දැක මුගේ ඇස් පොට්ට වෙලා යකෝ මොනවද මේ කරලා තියෙන්නේ. මේක මහා පොට්ටේ බලන්න මේ කරලා තියෙන වැඩ වල හැටි. අපි කියන්නේ නැද්ද? අදත් ඔය කතාව කියන්නේ. ඒ කියන්නේ යාගෙන මාත් ඇස් දෙකේ පේන්නේ නැතුව තිබුණා කියන එකද? වැඩක් කරනකොට මොළේ නැතුව වැඩ කරපුවාම තේරුම් ගන්න බැරුව වැඩ කරපුවාම මන්ද බුද්ධිකයෝ වගේ වැඩ කරපුවාම මෙන්න මෙයාට කියන ඇස් දෙක නැති අය. නෑ ඇත් නැති හැටි ඇස් දුන්නා කියන්නේ. මෝඩ විදිහට තේරුම් ගන්න බැරුව වැඩ කරනාට ඥානවන්තව වැඩ කරන්න උන්වහන්සේ යමක් වෙලා හේතුඵල න්‍යාය කියා දුන්නා. අන්නේ නෝනේ කියා දුන්නා මිනිහා දැනුවත් වුණා. දැනුවත් වුණාට පස්සේ මිනිහට දැන් තමයි මට උන් ඇහැ බෑදුනේ. දැන් තමයි මට යමක් කරන්න තේරෙන්නේ. අන්න කියන තත්ත්වෙටපත් වුණා. අන්න බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේදී ලෝක සේවය කරන්න පළවෙනි ආරම්භයේ ඇස් දන් දී. ඇතරඹට ඔළුවක් තිබුණේ නැද්ද? බලහමී කරලා තියෙන වැඩි. යකෝ ඔළුව තියෙන එක කරනවාද මෙහෙම වැඩ? අපි කියන්නේ නැද්ද අද? ඒ කියන්නේ ඔළුවක් නැහැ කියන්නේ මිනිහාගේ බෙල්ලේ මුර කැල්ල නැහැ කියන එකද මේ ඇහුවේ? මේකගේ නම් ඔළුවනේ. බලන්න මේ කරලා තියෙන වැඩේ. අපි කතාවක් කියනවා. ඒ ඔළුව නැහැ කිව්වේ ඇත්ත වශයෙන්ම බෙල්ලේ මුර තියෙන මේ මේ ඔළුවේ ඔළුව නැහැ ඉතක තියෙන ඔළුව නැහැ කියන එකද? ඒක නෙමෙයි. මොලේ නැහැ. මොලයක් නුවණක් නැහැ. මොඩ විදිහට වැඩ කරලා. මෙන්න මේ වගේ ඔලො මොට්ටල වැඩ කරන විදිහේ තේරුම් ගන්න බැරි ලෝකයාට. යමක් කරන්න කියන හැටි හරියාකාරව කියා දෙනවා. මොලේ ඇතුව වැඩ කරන හැටි කියා දෙනවා. මෙන්න මේකට කියනවා ස්දන්දන. ඈ වෙසාන්තර ජාතකයේ එකක් වෙසාන්තර සාහිත්‍යයේ තව එකක්. වෙසාන්තර කතාවක වෙසාන්තර ජාතකය කියලා ලියා තිනා වෙනම එකක්. ඒක මේ ඕකේ ලියා තිනවා 550 ජාතක කියන්නේ ජාතක කතා සාහිත්‍යයේ. වෙසාන්තර ජාතකය කියන්නේ ඒ සාහිත්‍යයෙන් වෙන් කරලා ගත්ත කොටසක් හදපු පොත. ඒ සාහිත්‍යනු සාහිත්‍යය. අන්න ඒකට තමයි වේසාන්තර ජාතකයේ අංග සම්පූර්ණ කරලා ඉන්න සාහිත්‍ය කතාවට ලියා තියෙන්නේ. දැන් ඕකේ තියෙනවා පෙළදහමට ජාතක 550ක 547ක් ජාතක තියෙනවා. ජාතක කියලා පොඩක් පුංචි පොතක් තියෙන්නේ. කුද්දක නිකායට අයිති ඒක. ඒ තියෙන්නේ 550 ජාතකෙ නෙමෙයි එතන ජාතක කිව්වේ. ඒකේ තියෙනවා වාක්‍ය දෙකක් විතර. උපමා කතා. ඒවෙන් තමයි ඒක කියහකන් දාලා තියෙන්නේ ඔය ජාතක කියලා. ජාතක කියන්නේ මොකද්ද? ජා අත්තක ජාතක. ජා කියන්නේ ජනිත කරනවා. අත්ත කියන්නේ අත්බැව. ක කියන්නේ ක්ෂය කරනවා. මේ භවයක් භවයක් පාසා අත්බැව ජනිත කෙරෙමින් යන්නේක ක්ෂය කරන්නේ යම්කිසි රටාවකින්ද ඔකට කියන ජාතක කතා. ඒකට කියන කතාව ජාතක කතා. මේ ලෝක සත්‍යය අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් වෙලිලා තේරුම් ගන්න බැරුව යනකොට නොයේ කාකාර උදාහරණ උපමා උපයෝගී කරගෙන ඒ කාලේ තිබිච්ච කතා උපයෝගී කරගෙන දහම් අර්ථයක් ඔප්නම් වාදින බුදුරයන් වහන්සේ අරගත්තා ඒ ඒ කාලේ තිබුණ කතා. සමාජයේ මුල් බැහැගෙන තිබිච්ච ප්‍රස්තාපිරුදු. මෙන්න මේවා අරගෙන දේශනා කරපුවාම ඒ තුලින් ඒ ඒ මිනිස්යාගේ මානසික මට්ටම මොකද ගැඹුරු හරබර අර්ථ ගන්න බෑ. Taman දන්න අධ්‍යක්ීම සහ තමා භාවිතා කරපු ලෝකයෙන් ඕනේ උදාහරණ උපමා දෙන්න. ඒවෙන් දුන්නාට පස්සේ ඒ තුලින් දැනුවත් වෙලා හිටන් අනේ මේ ලෝකේ අසාරයි නිසාරයි ගන්න දෙයක් නැහැ. මේ පස්සේ ගිහිලා මොනවා ගන්නද? මට අත්හැර මිදින් වෙලින් නිවන් ලබන්නේ දැනසීමක්. ඔන්න ඔතන හිතේ ඉන්නේ. ආපු හැමකද වෙන්නේ. යලි යලි ජනිත කරන්නා වූ අද්භව කමන ඉවරයි. ෂේ වුණා. දැන් නිවන් දැක්කා. දැන් ජාතක කියන වචනේ තේරුම මොකද්ද? නිවන. නිවනට අවශ්‍ය කරන කතාවට කියනවා ජාතක කතා. නමුත් ඕකට කියන්නේ බුදුරජාන් වහන්සේ භාවයන්ගේ උපතිච්ඡ කතා. දැන් ඔන්න සාහිත්‍යයේ ලියනකොට කියනවා එකල බමුණානම් බුදු මම්ම වේදයි වදාළසේක කියන අර කොහොම ඇදලා කියනවා. කකුල වානං ආනන්ද හාමුදුරුවෝ වෙලා හිටියා. කපුට මේ දේවදත්ත පතුරු යන කතාව හදලා නම් බයින ඔපරම. බයින් ඕන කරන්නේ පලිගන්නත් හොඳ කතාවක්. දේවදත්ත පලිගත කෙනෙක් හැටියට පෙන්වන්න ඕන කර ගොතන්න තියෙනවා. හැම තැනකදීම දේවදත්තට දෘෂ්ටියගේ තැන. දදාව පොත් ලියන. හැබැයි පහර ගහන්න තවත් ලේසි එකක් තියෙන කාට හරි වයින්ඩ් වෙනවා ඔය කයන් තමයි ලේසි මිය. ගියේ දෙන පහත් වෙලා දෙනවා එයාට. මේ විදිහට අරගෙන අපි හදා ගන්නවා කතාවට සකස් කරගත්ත ක්‍රමයක්. අන්නේ මම්ම වේදයි වදාළසේක කියලා අපේ ආනන්ද හාමුදුරන්ගේ සරියුත් හාමුදුරන්ගේ දේවදත්තගේ දේවදත්ත හාමුදුරන්ගේ ওই තියෙන ඔක්කොගේම කට්ටියගේ චෛත්‍ය ලක්ෂණයට ගොතලා ඒකට අනුකූලව මේ ක්‍රම හදලා මෙන්න මෙහෙම කතාවේ අවසානයේ ගොතලා සාහිත්‍ය හදපේක තමයි ජාතක කතා සාහිත්‍යය කිව්වේ. අන්න ඒ බඳු සාහිත්‍යයෙන් අද වූ ජාතක 547ක් අරගෙන ඒ සාහිත්‍යමය ගොතපු කතාවට කියනවා 550 ජාතකය. 550 ජාතක කියන අටුවාපතකුත් නෙමෙයි ඊට පස්සේ ලියෝ වංශ කතාවක්. 550 ජාතකය කියන්නේ. ඒ වංශ කතාවට මූලික වෙච්ච කරුණු ඔක්කොම කැතේ ජාතක ජාතකවල. ජාතක කුද්දක නිකායේ තියෙන එක්තරා කොටසක් 15ක් 16 අතෝකේ තියෙනවා කාණ්ඩ. කුද්දක නිකායටයි තියෙන්නේ. ඔකේ ජාතක කියන්නේ එක කාණ්ඩයක්. යම් යම් කරුණු පෙන්නලා උදාහරණ ප්‍රත්‍යාපිරුණු පෙන්නලා යමක් ධර්මයක් දේශනා කරලා කෙනෙක් මුදුවන්න ගත්තාම ඒ බඳු වන්නාවේ ප්‍රස්ථාපිරළු ඒ කාලේ භාවිතා කරපේව අරගෙන ඒවෙන් ගොඩනගලා හදාපු යම්කිසි සැකිල්ලක් හදලා තියෙනවා 547 කාරණා. අන්න ඒක කියව ජාතක කියන කොටසට වෙන් කළා. ඔය වෙස්සාන්තර ජාතක කියන්නේ තොන්න ඔකටයි කොටස. ඒ තියෙන්නේ. මේ වෙස්සාන්තර ජාතකය කියන එකෙන් පෙන්වන්නේ උපමා කතා. ඒ උපමාවල් වලින් තමයි ඔය විදිහට විග්‍රහ කරලා දෙන්නේ. ඉතින් ඒක පෙන්වන ඒවා සිවි ජාතකේ. හ්ම්? සස ජාතකේ. දැන් හාව හඳියෙන් දකින්න කතාව. ඔය ආකාරයෙන් අර ගන්නවා. දැන් ඔය වගේ කාලෙට ගියර පස්සේ මොකද අපේ කට්ටිය? ඊට පස්සේ ඉතින් নানা ආකාර මත ඔකට මතු කරලා ගන්නවා. විපරීත වෙනවා නේ නා. දැන් ඊට පස්සේ අහනකොට දැන් බලන්න හාවෙකුයි නරියෙකුයි නරි සිල් ගන්නවද? වෙන්න පුළුවන්ද? දැන් නරියෙකුයි හාවෙකුයි ඒ තව සතෙකුයි එකතු වෙලා සිල් සමාදන් වුණා. සක්‍ර දෙවියන්ට හිතනවලු මෙයාගෙන් වැඩි සීලවන්තයා කවුද කියලා බලන්න. මේක එකන තමගේ කෑම වේලක් ගෙනහලා ඉස්සරහ තියන් සිල් සමාදන් වෙනවා. දැන් නරි ඔය මේ එක එක සතු අලි ඔය වඳුරු නෝ සිල් සමාදන් වෙන්න පුළුවන් જાතියක්ද? මේ තිරිසනුන්ට පිළිහිටනවාද මේ මේ මේ කරන්න පුළුවන් තියද ශික්ෂාපද සමාදන් වෙන එක? සිල් සමාදන් වෙන්න පුළුවන්ද? ඉතින් ඊට පස්සේ අන්තිමට වෙන ඔය කතාව වර්ගයෙන් තමයි එක එකන මල්ලාගේ තියෙනවා මෙන්න මෙච්චර එකෑම ගන්න ආදි වශයෙන් කියනකොට මල්ලාගේ තියෙන තනකොළ ටිකක් ඉතින් මේක ඔබට කන්න බෑනේ. ඔබට නම් මං මස දෙන්නම් කියලා පොරොන්දුවක් වුණා කියලා තියෙනවා. එලා ඉතින් එයා ගිනි ගොඩක් ගහන ගිනි ගොඩ පයින්නකොට සක්‍ර දේව හාව අරන් ගිහලාට හඳේ ඇඳලු. ඉතින් මුළු කල්පේ දිනකම මේක මතක හිටියා කියලා. දැන් මේක තමයි හරි කැමැති මේ කතාවලට අපි බෞද්ධ එක්තරා පිරිසක්. ඒ කැමැති මොකද මේ මේ වගේ කතන්දර වලින් සතුටු වෙවි ඉන්න හරි කැමැති. ඉතින් ඕකට තමයි ජාතක කතා සාහිත්‍යය කියන්නේ. දැන් ඔයගොල්ලන්ට පටිච්චසමුපාදයේ මෙන්න මෙහෙමයි අභිධර්මයේ මේකයි චතුරාර්ය සත්‍ය කියන්නේ මේකයි. මෙන්න මේ ඉතින් අපි ඔතන පටන් ගන්නේ සතර සතිපට්ඨානිය මෙන්න සත්බොජ්ජංගය මෙන්න ඕවා කියනකොට අර මේ සාමාන්‍ය උපාසක මව්වරුන්ට උපාසක පියවරුන්ට මොනවා කියනද අපිට ඕවා නෙමෙයි අපි අහන්නේ. මොනවා නැද්ද බන කතාව. ඕකට තමයි අපි පුරුදු වෙලා හිටියේ. ඉතින් ඒගොල්ලන්ට ඔන්න එක කොමත් එක රටක මේ රජ කෙනෙක් හිටියා. එයාට දූ කුමරියක් හිටියා. හරිය ආසයි පුංචි ළමිනුතු වහන ඔය මානසිකත්වයට වැටෙනවනේ. හැම ශාන්ත ගතිය පේනවා. ඉතින් ඒ කාලින හාවුදුරන මල වදයක් මේ ගැඹුරු ධර්මයේ දෙන්න ගිහලා නම් දෙන්න ක්‍රමයක් නැතුවම අර වින්නු හික්ම ගන්නත් ඕන. හැදුවා සාහිත්‍ය පොත ජාතක කතා ටික මුල් කරගෙන. ඒක තමයි 550 ජාතකයේ එදා ඉඳන් අපේ වැදගත්ම පන්සලේ කියන වන පොතක් උනේ. හැබැයි නිවන් නැහැ. නිවන නෙමෙයි. හැබැයි බොහෝම සන්තෝෂයෙන් කඳුළු පෙර පෙර අහයි ඉන්නවා. අනේ බලන්නකෝ දෙව්දත්තරයා කරලා තියෙන වැඩේ ඔකට හෙන ගහන්න එපා අපි බුදුහාඳුරන කරලා තියෙන වැඩේ කාලේ. දන්නේම නැහැ. බුදුහාඳුරන්ගේ පැත්ත අරගෙන ඉඳලා පව් කරගන්නවා. දූෂ්‍ය වෙලා තියෙන මන දෙවිදත්තර හෙන ගහන්න කියන. ඉතින් එහෙම ඒවා වෙනවා. කලාපු රජා ඔක ඇත්තට මේ කාලේ හිටියා නම් අපි ඉන්න තැන හිටියා නම් ඕකන මරන්න ඉස්සෙල්ල. අපි සාන්තවයි තාපසුන රත තියන්න දෙන්නේ. ඒ ගරු භක්තිය වැඩි කරට මේ જાතියවත් තියෙන. දැන් අපි දන්නේ අපි යන්නේ කොහෙද කියලා. අපේ මනස දූෂිතතාවයට යනවා. ඉතින් එහෙම නැත්නම් අර മന്ത്രി දේවිය ගැනයි මේ කතාව කියනට අඬනවා. මොකද දරන්නේ බලන්න බලන්න කන්නේ අර ක්‍රිෂ්ණ දිනයි සාලියයි අත්වැල් අත්දේ මැදගෙන මේක ගගහ එනකොට දැන් අඬලා කියපු හැටි මේ කියනකොට කියලා අපේ කඳුළු පෙරෙනවා. අනේ වහන්නක මේ පුංචි දරුවෝ දෙන්න අල්ලගෙන යනකොට අනේ පාවු නේද? අර සෙල්ලම් කර කර හිටපු දරුවෝ දෙන්න කොහොම දුක් විඳින්නේ නැද්ද? දැන් අපි කොහේ අතර අපි මොකද්ද දැකලා තියෙන්නේ? ධර්මයේ. ජෝජක පවුන ඕක ඕක ඕක ඕක මැරිච් එකමයි කාරිය. ඔව් ඉතින් අන්තිමට තේරුමක් පොඩක් කියන්නයි. ඉතින් ජෝජක වමුණ අනිසරේ ගෙනිච්චාම ඔක අර සක්‍රදේව හොඳ වැඩක් කළා. කට අරගෙන බුදියාන හාල් එකක් දැමලු මවල කටට කොච්චර එකක් ඉවර නැති නු බලපෑයින වලාලු. හොඳ වැඩේ ඔක අර කියන. ගත්තද? ඉතින් එතකොට දැන් ජූජක වමුණ කෙරෙහි වෛරෙකු. අර දරුවෝ කෙරෙහි හරීම දුකකු. අන්තිමට වළනකොට අර മന്ത്രി දේවිය කෙරෙහි ඇති වෙන දරු වියෝගය නිසා ඇති වෙනකොට අපිට හද පැලෙන්නේ මව් කෙනෙකුට ඇති වෙන සංවේගී දරුවා නැතුව කොච්චරද? ඉතින් ඔය ආදි වශයෙන් එන අදහස් තියෙන අපි හැම වෙලෙම ඇලීමයි ගැටීමයි මුලාවයි පස්සේ නේද යන්නේ. බුද්ධ කතාවක් අහගෙන ඉන්නවා කියලා ඔය කතාව අහගෙනට අපිට අපිට ලැබිලා තියෙන්නේ මොකද්ද? ඔය කියන විදිහට එක්තරා ක්‍රමයක යන ඇලීමයි ගැටීමයි මුලාවයි. ඔය ටික තමයි සිද්ධ වෙන්නේ. හැබැයි සුන්දර ලෝකේ හොඳ කතාවක් හැටියට තමයි වෙන්නේ. ඊළඟ කෝකේ නිවන. දැන් ඔය ඕවා ඒ කාරියන් තිබිච්ච උපමා කතා. මේ ඒවන් උපසංහරති. දහම් සංසන්දනය කළා නිවන් අවබෝධ කරගන්න බුදුරයන් වහන්සේ নানা ආකාර ක්‍රම පෙන්ලා තියෙනවා. බලන ආකාර. දැන් ඒ කාලේ ඒ ක්‍රමේ නිසා අපේ ආදි බෞද්ධයෝ දහම් කතා ওই විදිහට හැදුවා උපහැරණ වශයෙන්. අභ්‍යන්තරයේ තියෙන දහම් කතාවක්. පිටස්තරින් මේ ගොතනවා බාහිර කතාවක්. හරි දක්ෂතාවයක් තියෙනවා මේ ව්‍යංගාර්ථයෙන් ධර්මදේශනා විශේෂ දේවල් පෙන්වා දෙන්න අපේ දක්ෂ සාහිත්‍යදරු ඒ කාලේ. ඒ ක්‍රමයේ තමයි දිගටම අනුගමනය කරලා එක එක විදිහේ මෙයා තුලින් ඒ කියන්නේ යම් යම් විදිහේ උපමා තුලින් සංකේත තුලින් දහම් දැනවීමට ඒ කාලේ හරි දක්ෂව හිටියා. සංකේත තෝරලා දහම් දැනගත්තාම ගැඹුරු අර්ථය දැනගත්තාම බොහෝම කාවදිලා දහම් අවබෝධය ලැබුවා. ওই ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අපේ ගාථාවල තියෙනවා. පිටින් පෙන්වන එක නෙමෙයි අභ්‍යන්තරේ තියෙන්නේ. නිවන් දකින්න එක තියෙන්නේ ඒක හැංගිලා තියෙන අභ්‍යන්තරේ. පිටින් පෙන්ලා තියෙනවා මේ බාහිර අර්ථය. ඒ බාහිර අර්ථය තුලින් ගෙනාවට අභ්‍යන්තර අර්ථය තමයි නිවන තියෙන්නේ. දැන් මෙහෙම කතා තමයි බොහෝ කොට සංසන්දනාත්මක දහම් කතා. මේවට කියනවා නෙය්‍යාර්ථ. හැඟවුණු අර්ථයක් අභ්‍යන්තරේ තියෙනවා. නීතාර්ථ කියනවා මතු පිටින් තියෙන අර්ථයට. බුදුරන් වහන්සේගේ ධර්ම දේශනාවලක් තියෙනවා නෙය්‍යාර්ථ සහ නීතාර්ථ. හැඟවුණු අර්ථයක් ඇති නීතාර්ථයවත් මතු පිට කතාවකින් ගොඩනගලා තියෙනවා. දහම් කතා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සමහර වෙලාවට ඒ විදිහේ කතා නොවන්න සැඟවුණු අර්ථයක් නැති මූලික කතාව තුළම දහම් අර්ථයක් තියෙන කතා දේශනා කරනවා තැන්රෝබින විදිහේ. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා යම්කිසි කෙනෙක් මම සැඟවුණු අර්ථයක් ඇති පිටින් වෙන අර්ථයක් ඇති දහම් කතාවක් විග්‍රහ කරපුවාම ඒ සැඟවුණු අර්ථය හඟවලා ඒක නෙමෙයි මේ පිටින් තියෙන අරකයි ධර්මය කියලා කියනවනම්. ඒ අය බන කියන්න කියලා මට උපවාද කරන අය. යම් කෙනෙක් පිටින් මතු කළා කෙලින්ම දීලා තියෙන හරවත් ධර්මයට හැඟවුණු අර්ථයක් තියෙනවා කියලා ඒ ධර්මයට කළේ නැ වෙන අර්ථයක් දෙන්න යනවා නම් ඒ අයත් මට අපවාද කරනවා. මේ දෙන්නම කරන්නේ ධර්මයට අපවාදයක්. මට අපවාදයක් කියලා පෙන්නනවා. දැන් නෙය්‍යාර්ථ සූත්‍රයේ නෙය්‍යාර්ථ වශයෙන් උත් නීතාර්ථ සූත්‍රයේ නීතාර්ථ වශයෙන් තේරුම් ගන්න පුළුවන් නම් ධර්මඥානය ඇති මට ප්‍රශංසා කරන්නා වූ පින්නත් පිරිසක් එනවා එහෙම ධර්ම දේශකයෝ කියනවා. දැන් මේ වගේ අදහස් බුදුරජාන් වහන්සේ නොයෙක් තැන්වල දේශනා කරනවා. ඒකේ පිටින් තියෙන අර්ථය එකක්. අභ්‍යන්තරයේ තව එකක්. අර එක්තරා අවස්ථාවකදී බුදුරජාන් වහන්සේට වික්ෂුන් වහන්සේලා කියනවා. මොකද වික්ෂුන් වහන්සේලා කියන්නේ එකපාර මේ සංවරත්තේ පුරුදු කරගත්ත අය නෙමෙයි. එක එක විදිහේ බමුණු කොටස් වල අන්‍ය පරිබ්‍රාජ්‍ය කොටස් වල බැඳිලා හැඳිලා ඒවැ කතා බහ පුරුදු කරලා ආපු කට්ටිය. එහෙමයි එනවා. ආපුහාම ඉතින් දැන් අපේ සාමාන්‍ය සිතක් තියෙන කතා කරන දෙයක් නැහැ නම් කවුරු හරි ඉන්නවා කතා කරන්නත් ඕනේ. අද වහින්න වාගේ නේද? මේ දස්වල හරියට බලලලු. මේ ඕන කතාවක් නෙමෙයි මේ කතා කරන්න එකක් නැතුව කතා කරන කතා නේ. බස් හරි බලකුයි නේද මේ දස්වල. ඒ බස් බලකු කතාවක් නෙමෙයි මොනවා හරි කතා කරන්න ඕනේ මොනවා හරි අදලා ගන්න. මෙන්න මේ වගේ කතාවල් වලින් තමයි අපේ පැරැන්නෝ කාලේ ගියේ. ධර්මයේ එන්න ධර්මය හම් වෙලා ධර්මාභූත කතාවකුත් නැත්නම් ආර්ය තෝෂ්ණීභූත භාවයක් කියලා පුරුදුනේ පහු කාලේ. ධර්මානුකූල කතාවක් හෝ ඒක නැත්නම් ආර්ය තෝෂ්ණීභූත භාවයෙන් ඉඳී යුතුයි කියන මේ ධර්ම රටාව තුළ ජීවිතේ පහුනේ ඒ හුරු වෙච්ච අය. නම් හුරු වෙච්ච අය නෙමෙයි එකපාර මහාන උනේ. අර වගේ වැල් වරාරම් වල ගිහිලා කතා කර කර වැඩක් නැතිව කතා කර කර වල්පල් කතා කර හිටපු අය. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් ඔයගොල්ලන්ගේ ඔය කතා තිබුණා. එක දවසක් මහා වැස්සක් වහිනවා. ස්වාමීනි අද හරිම ලොකු වැස්සක් නේ වහිනවා. අර જાතියම කතාවක් ඒක. ඒ බුදුරජාන් වහන්සේ ওই જાතියේ කතාවල් බාරගන්න අනුමත කරන්නේ. හැබැයි ධම්ම අවබෝධයක් දෙන්න නොයේ ක්‍රම තියෙනවා. කෙනෙකුට කිව්වට පස්සේ ඒ වැඩේ කරන්න ගිහින් නම් ලැජ්ජාවට පත් වුණාට පස්සේ හොඳ මතකයක් එනවා හොඳ හොඳට තමන්ට දැනුවත් වෙන කාරණයක් එනවා ඒ වගේ කාරණාවලටපත් වෙන එක. ඇත්ත තමයි අද මහා වැස්සක් වහිනවා හතර දිවෙනින්ම වහිනවා. මේ වැස්ස. නිර්වස්ත්‍රව නැහැලා නාගත්තොත් ඔය වැසින් හොඳ සුද්ධතාවයකුත් ලැබේ. ඒ හින්දා නිර්වස්ත්‍රව නාගන්න පුරුදු වෙන්නේ වැසින් කියලා යන්න උන්නාතේ වැඩි. උන්වහන්සේ කිව්වේ එක අර හිටපු හාමුදුර තෝරාගත්තේ වෙන එක. බුදුරන් වහන්සේ කිව්වනේ නිර්වස්ත්‍රව නාගන්න කියලා හොඳට සුද්ධ වෙනවා කියලා. හතර දිවෙන්ට වහිනවා කියන වැස්ස. පොඩ්ඩක් කරන්නේ මොකද කියන්නේ හාමුදුරේ හිටපු කට්ටිය ඔක්කොම කෙලියට බහැරෙන සිවුරු ගලවා පැත්තකින් තියලා නිගන්ට ඒ වගේ ඔක්කොම එළියේ. වැසර තෙමෙනවා. ඔය වෙලාවේදී හරියට දා විසාකා උපාසිකාවගේ දානය ඇතිවිච්ච දවස. එක්තරා දාසියක් කිව්වා ගිහිලා නම් ජේතවනාරාමයට ගිහිලා කියන්න. අද දානි සකස් කරලා ඉවරයි. බුදුරන් වහන්සේට වික්ෂුන් වහන්සේලාත් එක වඩින්න කියලා. ඉතින් වෙනද යනකොටදලා දාසි දුවගෙන දුවගෙන ඇතුළට ගියා. ගිහින් බලනකොට ඔක්කොම හෙළුවේ. හෙළුවේ. ඒ වෙලෙම ආපහුල්ලා පැනලා දීවා. දුවලා හිටන් කියන අනේ ආර්යාවනි හාමුදුරුවෝ එක්කෙනෙක්වත් නෑ. නිගන්ටිය ගොඩාක් ඇතුළේ ඉන්නවා කියලා. ඔක්කොම හෙළුවෙන් ගිහින්. දැන් ඉතින් මේක මොකක් හරි විස්තරේ බලපුවාම එයා තීරණ වුණා. ටිකක් වෙලා ඉඳලා දැන් යන්නකෝ. දැන් හාමුදුරුවෝ ඇති කිව්වා. මොකක් හරි පටලවාගෙන තිනවා. දැක්ක විසාකාව පාතිකාව හනුණා කාරණා තේරුම් අරගෙන ඉතින් පැය භාගයක් ඉතර ගියාට පස්සේ යව දැන් යන්න. දැන් හාමුදුරුවෝ ඇති ආරාධනා කරලා. යනකොට ඔක්කොම එකලා නාලා ඉවර හතර දෙවිලා. ඉතින් අග පිටන් සිවුරු දරාගෙන ඇතුළට ආවා. දැන් මොකද්ද මේ කිව්වේ මොකද්ද කළේ? මහා වැස්සක් වහිනා ගහම බුදුරජාන් වහන්සේ උපමා දුන සදහම් අමා වර්ෂාව. ඒක තමයි මේ කාලේ වහින මහා වැස්ස. මේක මුළු සතර දිවයින වලටම වහිනවා. මුළු ලෝකෙම සදහම් අමා වර්ෂාව යනවා. දෙව්ලෝ බඹලොවත් යනවා. හැමදෙනාගෙන් ධර්ම සාකච්ඡා යනවා. බුදුරජාන් වහන්සේ මෙහෙම ධර්මයක් දේශනා කළා. එහෙනම් දහම් වැස්ස හැමතැනම වහිනවා. නිර්වත නාගන්න කිව්වේ ලැජ්ජා වෙන වැඩ නොකර මුලාවටපත් වෙන්නේ නැතුව විවෘත මානසිකත්වයක් තුළින් මේ දහම් වැසෙන් නාන්න දහම් අමාජාලාසෙන් ආපුවාම නිවන නැමැති සුද්ධත්වයට පත් වෙනවා. බුදුරණන් හතේ ගැඹුරේ දහමාර්ථයක් දීලා වැඩිය අර ඒ තනින් තන පුරුද්දර වැහි ගැනයි, අවුව ගැනයි, පායන ගැනයි කතා කරගෙන අර බොළු කතා කියන ඇයට හොඳ පාඩමක් හම්බුණා. ඕක දැනගතරවත්. දැන් මොකද වෙන්නේ? දැන් ඔය කාරණේ ආරංචි වෙනවා දැනගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සදාම අමාවස්තර දෙමින්ද. නිර්වත නාගන්න කිව්වේ මුලා වැඩි ලැජ්ජාවටපත් වෙන වැඩ නොකර. සීලවන්තව විවෘතව ජීවිතය ගත කරලා. දහම් අමාවැස්සෙන් නාගත්තාම දහම් දහමේ ගුණ පාප ගුණ හේදිලා ගිහිල්ලා. අරිහත් වෙනවද සුද්ධ භාවයටපත් වෙනවා. උඹලා මොකද කළේ? ආන් දැන් ප්‍රශ්නේවත් තියෙනවා නැනවතුන. ඉතින් බුදුරන් වහන්සේ ඒක කිව්වට පස්සේ උඹලා මොකද කළේ? උඹලා හෙළුවේ ගිහිලා නෑ නෑවා. හෙළියට ගිහින් තෙවුන වැස්සට. උඹලා තවත් උඹලාගේ මෝඩකම තරම් පේනවද? ඔන්න මේ જાතියව ගත්තට පස්සේ ආයි මෝඩකම් නොකරන්න හොඳ පාඩම්. මෙන්න මෙහෙම තැන් තියෙනවා බුදුරන් වහන්සේ දේශනා කරපුවා. ඔයාලට කියන්නේ ව්‍යංගාර්ථ නනාර නීයාර්ථ. හැඟවුණු අර්ථයක් ඇති බාහිරින් පිටින් එකක් දෙනවා වෙන අදාළක්. අර එක මිනිහෙක් ඇවිදලා ඉන්න මුදිරාන් වහන්සේට කියනවා බලා ඉනකොට පේන භික්ෂුන් වහන්සේලා දහස් ගණනක් හික්මිලා ඉන්න හුම් කියන සද්දයක් එනවා. එයා මේ අස්ත්‍රිය দমনය කරන මිනිස්සෙක්. මිනිහා කල්පනා කරනවා මේ හරි ක්‍රමයක්. කවුරුන් ළඟ මේ ක්‍රමෙන්නේ. හුම් කියන සද්දයක් නෑ කවුරුවත්. පුදුම විදිහට හික්මිලා. මේ ගෞතමයන් වහන්සේ දුන්න ක්‍රමයක් වෙන්න ඕනේ. මේ ක්‍රමේ මට ගත්තා නම් මාත් කර වැඩියත් ලොකු වාසියක් තියෙනවා. මේ ASCII ටිකක් ඉන්නවා මගේ ASCII ටික මොන විදිහකින් හික්මවන්නද? එහාට දඟලනවා මෙහාට දඟලනවා. මේ ක්‍රමය අල්ලගත්තා නම් මගේ ASCII ටික මෙහෙම හික්මව ගත්තා නම් මට රාජධානාන්තර ලබන්න පුළුවන්. හොඳට හික්මව පස්සේ හැදුවා කියලා. අහලා වාන්නේ බුදුරජාණන් වහන්සේගෙන් මේ හාමුදුරුවෝ හික්මවපු ක්‍රමය. ඔහොම හිතන්නේ ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ මේ විදිහට හික්මිලා ඉන්නවා. කොහොමද හික්මෙන්නේ? බුදුරන් වහන්සේ බුදුරන් වහන්සේට පටන් ගන්නකොට කියනකොට අගම උල ඔක්කොම මැද ඔක්කොම තේරිලා ඉවරයි. අදහසක් දැකලා ඉවරයි. ඔහුට යමක් කියා දී යුතු නම් යමක් කියා දී ක්‍රමෙන් දැකලා ඉවරයි. උන්වහන්සේ අහනවා. අස්ස ධම්මසාරති ඔබට මොකටද මේ ක්‍රමී? මම මේ වික්ෂුණාතලා හික්ම වුණේ ඔබට මොකටද? ස්වාමීන් වහන්සේ ඔය ක්‍රමේ දැනගත්තොත් මගේ අස්සේ ටිකත් ඔය ක්‍රමේ හික්ම ගන්න බැයිද කියලා බලන්න මම හදාන්නේ. අන්න අර මෝඩ ප්‍රශ්නේ දැම්මා. හැ බුදුරණාහස එකපාර කියන්නේ ඔය මෝඩකම කිය උඹ භික්ෂුන් මේ ගෞරවයෙන් භික්ෂුන් වහන්සේලා සංවර ක්‍රමයේ අස්සේ හැදී හැකි උඹ මෝඩීද කියලා එහෙම ඇහුවේ නෑ. එහෙනම් අස්ස ධම්මසාරටි ඉතින්ලා කියන්නකො ඔබ දැන් අස්සේ ඉක්මවන ක්‍රමයේ. ස්වාමීනි මම හොඳින් හදාගන්න බලනවා. බැරි උන්ට තරවටු කරනවා. නොයෙක් හිංහිංසා කරනවා. එහෙම හදාගන්න බලනවා. එහෙමත් බැරිව මරලා දානවා. වැඩක් නැහැ නේ මට. ඉක්ම ගන්න බැරිය. මම දැන්ට කරන්නේ ඔය කරන්නේ. මාත් කරන්නේ ඔය කරන්නේ. ඒකම උත්තරයක් වශයෙන් දුන්නා. අන්න ව්‍යංගාර්ථය. ඒ කියන්නේ ස්වාමී මමත් හොලින් හදාගන්න බලන බැරි නම් තරවට කරන බැරි වුමත් මරලා දානවා. මත් පැහැදලා තියෙන එහෙම තමයි. යහන්න ප්‍රශ්නය මතුවලා අර කල්පනා කරන මහ පුදුම කතාවයි. නැකම බුදුරයන් වහන්සේ ගහනවා බයිනවා කියන එකක්වත් මරනවා කියන එකක්වත් මම අහලා නැහැ. නෑ උන්වහන්සේ කියනා නෙමෙයි. මමත් මේ ඔබ වගේ හොලින් හදාගන්න බලන බැරි නම් තරවට කරන බැරිව මරලා දානවා. මම හදලා තියෙන්නේ එහෙම තමයි. දැන් අහන්න ගැඹුරට බහලා නම් කල්පනා කරලා කියනවා. ස්වාමීනි මේක තෝරලා දෙන්න. ඔය කියන වචනවල තේරෙන්නේ. ඉතින් එහෙනම් අත්ත සම්මතාරිත තෝරා ගන්න. මෙන්න මේ යහපත් විදිහට මේ පිළිවෙත ගෙනිච්චොත් මෙන්න මෙහෙම මේ සුභතියට නිවනටපත් වෙන්න පුළුවන් කිය. නිවන අවබෝධ කරන යහපත් මාර්ගය මා ලෝකයට කියා දෙනවා. ඉතල මේ ශ්‍රාවකයන් කියා දෙනවා. මෙන්න මේකයි මගේ හොඳින් කියන්නේ. ඒක අහන්න නැතුව තවදුරටත් වැරදි වැඩ කරනවා දැක්කෝ. මෙන්න මේ වැරදි විදිහට ජීවිතය ගෙනිච්චොත් මෙන්න මේ දුක් කරදර වලට මෙන්න මේවා දුගතියට යන්න හේතු වෙනවා. විනාශයට හේතු වෙනවා. මෙන්න මේක කියා දෙනවා. මේක තමයි මගේ තරවටුව. ওই දෙකම අහන්නේ නැත්නම් මම යාට හොඳින් කියන්නේ නැහැ නරකින් කියන්නේ නැහැ මගේ ශ්‍රාවකය කියලාම වර ගන්න. අයින් කරනවා. ඒක තමයි මගේ මරලා දැමීම. මෙන්න මම කියන ක්‍රම. දැන් ඒ පාර දැනගත්තා. අවධානය යොමු වෙලා අහගත්තාම නිවන් මාර්ග මොකද්ද? නිවන් මාර්ග යායිත්‍ය කෙසේද? බුද්ධ අනුශාසනාව මොකද්ද? මේ සියල්ලම වැටහෙලා ගියා. අර අසදම සාරින අසුබල්ල මිනිස්සයා. අර මෝඩ අදහස අත්හැරලා ගියා. අසේ හික්මවන්න බුදු ශ්‍රාවක හික්මන ක්‍රමයේ ගන්න ගිය එකනට හම්බුනේ Tamante හික්මෙන්න මග. දැන් මෙන්න මේ වගේ තියෙනවා ওই දේශනාවල. ඉතින් ওই දේශනා අනුගමනය කරපු කතාව දන්න පැරණි ධර්මදර උත්තමියෝ. ඒ බඳුම ක්‍රමවලින් මේ ලෝකෙට නොඒක ආකාර ධර්මයේ දුන්න ක්‍රම තිබුණා. ඒවයි කතාවලින් මේ ධර්මයේ ගැඹුරු කතාවක පිට එක අර්ථයකුත් ඇතුලේ ගැඹුරු ධම්මාර්ථයකුත් ඇතුව කවි ගෙතුවා. කතා ගෙතුවා. ඕවෙන් තමයි ලෝකේ ධර්මයේ අරන් ආවේ. මෙන්න මේවා තමයි මූලිකායක තිබිච්ච මූලික කතා. ඔය කතාව කිව්වහම ඉස්සෙල්ලාම කතාව අහගන්නවා. අර ගම්බැලි කතා අහලා හිතේ තියාගෙන පුරුදු වෙන කතාව හොඳට මතකයි. දැන් කතාව මතකද? කතාව මතකයි. කියන්න බලන්න. දැන් අර ගම්බැලි සටාවෙන් කතාව කියාගෙන යනවා. එකෙන් එක තෝරලා දෙනවා මෙන්න මේ කැලෙන් කිව්වේ මේකයි මෙන්න මේ කැලෙන් කිව්වේ මේකයි මේකෙන් කිව්වේ මේකයි මෙන්න දහම අර්ථය. දැන් මොකද කරන්නේ? කතාව වල ඉස්සෙල්ලා ලෞකික කතා මට්ටමේ කතාව වල අහුවෙනවා. එකින් එක තියනකොට අනුපිළිවෙලින් කෑලෙන් කෑල දුන්න අර්ථය අහු වෙනවා. අන්තිර බලනකොට නිවන් අවබෝධයට මඟ පාදා ගන්න උපක්‍රමයක්. මෙන්න ඒ ක්‍රමේදී ජාතක කතාව ගත්තේ ඔයයි ක්‍රම වලට. මූලික කතාවක් අර විදිහට ගොතලා ඒකට දහම් අර්ථයක් අභ්‍යන්තරයෙන් දෙනවා ඒ එක එක පදවලට. ඈ? ඔව් ඒ තේටි වගේ. ඒවා සම්පූර්ණ තියෙනවා කතාවේ. ගමන් ඒකල් දීව හදපු වාට ඔප්පු වෙන කතාව නේද? ওই විදිහේ දේවල්මයි තියෙන්නේ. දැන් ওই ක්‍රමයේ මරගෙන වෙලා මොකද කරන්නේ? ඒ කාලේ මේ වේද සාහිත්‍යයලත් ඔවා තිබුණා. අරගෙන වේද සාහිත්‍යයේ ওই කියන ආభాසයත් ලබාගෙන හිටපු අපි පැරණි වේද මහතුරු අන්තිම පට්ටකුණු හරපුලින් ලිව වේ. මේ තටවරු ලියා තිනා කියවපුවාම හේන ගෙදිරිය කියන්න බැරි හේන කුණු හරප. ආයි කතා කරන්න බෑ ඔක්කොම කුණු හරප. හැබැයි එක සැරයක් කියන කවිය පානවා. කොහෙද? ස්වභාවයෙන් ලෝකයා මේ ප්‍රලාපයට පුරුදු වෙලා තියෙන ලෝකයාට. අර කුණුහරුපෙන් කිව්ව කවිය එක දවස් එකපාරක් කියනකොටම ආ ජීවිතේම අමතක වෙන්න මතකයි. හැබැයි ඊට පස්සේ කියනවා. ඔක කියා තියන්නේ මෙන්න මේක. කතාවේ පෙන්වෙක පෙන්ලා දෙනවා. මේ කුණුහරුපෙන් කිව්වේ මෙන්න මේ අහවල් જાතිය ගන්න කියලා. ඉතින් බලපුවම අන්න තේරෙනවා අර්ථය. ඉතින් මේ මේ જાතිය ගන්න කිනේ මේකට කිව්වේ. ඉතින් ඔය ආදි වශයෙන් එකින් එකට අරගෙන සකස් කරලා හිටන් දෙනවා. ඉතින් හදාගන්න බේද. දැනන්න වේද හදාගන්න ඉතින් හොඳට මතකයි ජීවිතේ අමතක වන්න ක්‍රමයකට එක්කලා. ඔය ඉදත් කිනාපු ක්‍රම තියෙනවා. මෙන්න මෙයාගේ මේ දහම් දුන්න ක්‍රම තිබුණා. එක එක දහම් රටාවල්. ඒ ලෝකයා බලාපොරොත්තු වෙන සාමාන්‍ය මේ සුන්දර කතාවත් වලින් මුල පුරලා. අර ගැඹුරු අර්ථය දුන්නා. මේකයි ක්‍රමය. දැන් ඉතින් ඔකට ගන්නකොට දැන් ඔය අපි කතා වෙස්සාන්තර ජාතිය ගත්තොත්. දැන් වෙස්සාන්තර රජුරු. මේ മന്ത്രി දේවිය. ඒකට ඒ වගේම මේ ඊතර වංගගිරිය ගිය ස්ථානයේ ඇලි යතා දන් දුන්නා. එතකොට ඒ වගේම ඔකම දන් දීලා ඉවරලා ඉතින් එයා තපසට ගියාට පස්සේ සාලිය සහ ක්‍රිෂ්ණ ජීනා කියන දරුවෝ දෙන්න. ජූජක වමුණට දන් දුන්නා. ප්‍රධානම සැකිල්ල. දැන් ඕකෙදි පෙන්නා තියෙන්නේ සම්පූර්ණ මේ රටා පාලනය කිරීමේදී. ඒ වගේ ධර්මයක් පාලනය කිරීමේදී ධර්මානුකූල පාලනය ගෙන යාමේදී ගෙන යා යුතු ආකාරය දැන් අදත් තියෙන අපි ඒ කතාවල දැන් වෙස් දැන් වෙස්ස කියන වචනේ පෙන්වන්නේ වයිසාකේවත් බොහොම උසස් තත්ත්වයට පත්වීම කියන එකයි. දැන් වෙසක් මාසය කියන්නේ මල් පිපිලා බර වෙලා බොහොම ලස්සනලා තියෙන මාසය තමයි වයිසාකේ මාසය තමයි වෙසක් මාසය කියන්නේ. අන වෙස් කියන වචනේ පෙන්වන්නේ බොහොම උසස් භාවයට පත් කරන සුව භාවයට පත් කරන කියන එකයි. ඒ தත්ත්වය යම් තැනක අන්තර්ගත කරනවා නම් ඒකට කියනවා විශ්වාන්තර. යම් තැනක උසස් බව ශාස්ත්‍රීයකත්වයේ රජ කරනවා නම් ඒකට කියනවා විශ්වාන්තර රාජසමය. අන්න ඒකට එන්නේ. ඉතින් ඒතකොට ඒ උසස් බව රජ කරන්න නම් තනියෙන් හිතුමතේ වැඩ කරලා බෑ. පුරোহিত බමුණන් සමග අමිතිවරු සමග සාකච්ඡා කරන්න ඕනේ. මන්ත්‍රණය කරන්න ඕනේ. අර උසස් තත්වයේ උසස් තත්වයේ නම් රජ කරන්නේ. ඒකට දේවිය වෙන්නේ මන්ත්‍රණය. නැත්නම් සාකච්ඡා කරලා වැඩ කිරීම. මන්ත්‍රී කියලා කිව්වේ අන්න ඒ කරයි. මන්ත්‍රණය කරනවා. මෙසේ සාකච්ඡා කළා වැඩ කරනකොට අන්නේ ඒ හේතුවෙන් එනිච එතන ජනිත වෙන අදහස් දෙකක් තියෙනවා. සහලිය කියන කියන්නේ සහායයට බැඳිලා කියන එකයි. එකිනෙකා කෙරෙහි අන්‍යෝන්‍ය සහායයෙන් බැඳිලා. ભેද බින්ද වීමක් නැහැ. සෘෂ්ණ කියන්නේ කළු බව පහත් බව. පහත් ධර්ම. දිනා කියන්නේ දිනනවා. පාප ධර්මයන්ගෙන් පහත් ධර්මයන්ගෙන් දිනන යම් ස්වභාවයක් ඇත ක්‍රිෂ්ණ ජිනා. මේ තමයි ඒකෙන් ප්‍රශ්නේ තරු දෙන්නේ. ජූ කියන්නේ පහත් බව. ජය කියන්නේ ජනිත කරනවා. ක කියන්නේ ක්ෂය කරනවා. යමක් හේතු වෙන පහත් බව ජනිත කරන්නේද ඒ ක්ෂය කරන්නා වූ දේ ඊළඟින් ඉන්න එක කරන්න කියන ජූජ. එයාට කියා දෙනවා. අන්න